ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරු දිනා ඒ සඳහා tempත් වෙලා සාදු පාඩකවත් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සියා අඤ්ඤේන පිපරියායේන සම්මා ද්වේතානුපස්සනාති ඉති චේ භික්ඛවේ පුච්චිතාරෝ අස්සු සියාති වචනියං කතංච සියා යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං අවිජ්ජා පච්චයාති අයමේකානුපස්සනා අවිජ්ජායත් වේවං අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භෝති අයං ဒ ුතියානුපස්සනාති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩේ උතුසු කරගත්තේ මේ දේශනාවලියට මූලික මාතෘකාව වශයෙන් තබාගත්ත ද්වේතානුපස්සනා සූත්‍රයෙන් මේක සර්වචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයෙන් සර්වචන් වහන්සේ කෙනෙකුට බණ කහලා එහෙම නැත්නම් කන ගෞරවයෙන් යුක්තව කන යමලා ඇහිමෙන් ලබන මේ බෞසුත භාවය හරහා ලැබෙන ආනිසංශයක් මෙන්න දෙනවා. ඒ මොකද්ද මේ ලෝකේ පවතින ආ මේ සාපේක්ෂතාවාදී එකිනෙක කෙරෙහි අපේක්ෂාවෙන් යුක්තව මේ ලෝකයේ කරකැවෙන හැටි. ඉතින් මේකට ද්වේතානුපස්සනාව කියලා කියනවා. මෙවැනි ධර්මයක් නැහුවොත් අපේ හිතේ මෙවැනි ශක්තියක් ක්‍රියාත්මක නොවුනොත් අපි මේකේ එක පළුවයි දකින්නේ. මුති ඒක පළුව දැකීම නිසා ගන්න විනිශ්චයන වල දැන අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා පේන්න එක පළුව වුණාට අනිත් පළුව දකින්න එකට විපස්සනා කියනවා. පේන්න එක පළුව වුණාට අනිත් පළුව දකින්න එකට විපස්සනා කියනවා. ඇයි ඒක මම නැවත අවධාරණය කරන මේ පේන දේ හරහා බැලුවොත් විතරයි විපස්සනාව වෙන්නේ. එනිසා විපස්සනා කියන්නේ විනිවිද දැක්මක්, හරහා දැක්මක්, ඒ සඳහා පේන දේ ප්‍රතික්ෂේප කරන්නත් වෙනවා. ඔය පේන දෙයට වෙන වැඩි දෙයක් ඇත්තෙත් නැහැ. පේන දේ පේන්නේ කර්මයටත් නෙවෙයි. ඒත් මේ පේන දේ හිම පෙන්නර්ලා ඒකේ විපස්සනා කරන එක විනිවිද දකිනකොට පේන්න පටන් ගන්නවා මේ පේන දෙයට වැඩි ආශ කළොත් නැතු වුණොත් විනිවිද දැකීම සම්පූර්ණ අඩපණ වෙනවා. කොර වෙනවා. ඒ නිසා මේ පේන දේ දිහා බලන්න ඕනේ නොදැක්කා වගේ දැකලා විනිවිදින්න ඕනේ. වෙන විදිනකොට ඒක නිසා හැංගෙනකොටද ඒක නිසා වැසංගෙනකොටද පේන්න පටන් ගන්නකොට පේනවා මේ දෙන්න සාපේක්ෂව කරගන්න. ඒ නොපේනකොට සාපේක්ෂව පේනකොට පේන පේනකොට සාපේක්ෂව නොපේනකොට පේන මේ දෙකම දැක්කු දැකපු දවසේ කෙනෙකුට තේරෙන පටන් ගන්නවා මේ එක පැත්තක් දැකලා අංශභාගයට එක දිගට සංසාර වටවලලි කරගුණාට මේ දෙකම දකින්න කෙනාට චක්ක වක්‍ර භාවය චපල භාවය වංචනික භාවය ඍජු වෙලා අනන්තය දක්වා දුර රේඛාවක් බවට පත් වෙනවා. යම් වික්‍යක් මේක ඇද වුණොත්, චපල වුණොත්, වංක වුණොත් ඒ කැරකෙන රේඛාව, ඒ ඡාපය, ඒකට සාපේක්ෂව ලක්ෂයක් ප්‍රක්ෂේපණය කරනවා. ඒ ලක්ෂයට මමය කියනවා. ඊට පස්සේ ලක්ෂය සහ ඡාපය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තිබෙට සංසාර වටවලම කියලා යනවා. නමුත් නිකමදී හිතන්න සරල රේඛාවක ඡාපයක් වක්‍රයක් නේ. ඒකට ඒකට ලක්ෂයක් නැහැ. ලක්ෂය තියෙනවා නම් ලක්ෂය අනන්තයේ තියෙනවා. බලපෑමක් නැති නිසා රේඛාව ඍජුව ගමන් කරනවා. අනන්තය දක්වා. අපි ඒකට සරල රේඛාවක් කියනවා. සරල රේඛාවෙන් තොර සියල්ල සංකීර්ණයි. නිසා මේ චපල භාවය, වංචනික භාවය පුදුම සංකීර්ණතාවයට කරනවා. නමුත් විපස්සනා කරන පස්සේ සරල භාවයටපත් වෙනවා. ඒ තමයි ඍජුව පතේ. ලක්ෂ දෙකක් අතර ඉතින් කිටිම දුරට කියන්නේ සරල රේඛාව. ඉතින් මේ විපස්සනා අපි කරන්න හදන්නේ මේකේ චපල භාවය, පංචනික භාවය, ෂට භාවය, මායාකාරී භාවය දැනගෙන ඊටාම තද චපල භාවයක් තියෙනවා ළඟ ලක්ෂයක් අහු වෙනවා. ඒක වටේ කරකැවෙනවා. චපල භාවය අඩු වෙන්න අඩු වෙන්න වාක්‍ය දිගාරෙන්නේ දිගාරෙන්නේ අර තමන්ගේම මමයා තමන්ගේ මාන්නේ තමන්ගේම තෘෂ්ණාව දිහා ටිකක් දුරස්තව බලන්න පුළුවන් ඒක දුර අඳුර අඳුර වෙලා අඳුර රේඛා ඍජු වෙනකොට ලක්ෂ්‍යත් එක්ක සම්බන්ධතාවය අනන්තය දක්වාම දුර වෙන අතර රේඛාව අනන්තයට විහිදෙනවා එතකොට සරලම ලබන ඒ තමයි සරලම ජීවිතය ඉතින් මේ දෙක ඉන්නපේන පැත්ත විනිවිද දකින්න බැරි පැත්ත පෙන්වා දෙන්නයි බුදුජානනාංශයේ මේ දේශනා පාටිහාරිය කියන ලක්වන. දේශනා පාටිහාරිය කියලා කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක් කියනවා අනිත් එක්කන අහනවා. කියන්නට ශාස්ත්‍රුණ වංශය කියනවා අහන්නට ශ්‍රාවකයෝ කියනවා. එච අපි ශීලමු දෙනා සර්වචනාංශික ශ්‍රාවකයෝ. ඒක ඒ නිසා අපි සර්වචනාංශයට ඇහිංකන් දීමෙන් තමයි මේ නොදකින්න පැත්ත නොපෙනෙන පැත්ත දකින්නේ. ඉතින් ශාසනයක් ඇතිවීමට ශාසනයක් ආරම්භ වෙන්න පවත් ගන්න මේ පාටි හරිය තුනක් සර්වචනංශ පෙන්න දීලා තියෙනවා. අනුශාසනා පාටි හරිය, දේශනා පාටි හරිය සහ ඉදි පාටි හරිය. මේ විදිහට කෙනෙක් කියනවා කෙනෙක් අහන ඊට පස්සේ අහන කෙනාට මේක තේරෙනවා. එයා ඉදිරියපත් වෙනවා වැඩ කරනවා. වැඩ කළා ගමන් ඒ තත්ත්වයේ ඒ සරල භාවය ලබා ගන්න එකට ඒකට දේශනාව කියලා කියනවා. ඒ වගේම නානු ශාසනාව කියලා කියනවා. තව ප්‍රාතිහාර්යයක් තමයි කියන කෙනාගේ තියෙන සුවිශේෂී බල නිසා, গুপ্ত බල නිසා යානික් කෙනාගේ හිත බලලා ඒ හිත වශී කරගෙන ඒ හිතට අවශ්‍ය දේ දීම හරහා ඒ පුද්ගලයාට මනසට වෙනසක් ඇති කරනවා ඒක ඒකට හිත බලලා අනුගේ දේවල් කරන එකට ආදේශනා පාඨාරිය කියලා කියනවා. ඉතින් ඒක උගාක් කාලවට গুপ্ত දෙයක්. ඒ ලබන දේ ඉච්ඡිත වෙනසක් ඇති කරන්නේ නමුත් දෙන්නම රවට්ටගෙන ඉන්න තාක්කල් ඉච්ඡිත වෙනසක් ඇති උනායි කියලා බිහි පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනා සාස්ෘණාචර බැඳෙන්නේ හැඟුම් බරවයි, গুপ্তවයි. කාරණා දැනගෙන ක්‍රියාත්මක වෙලා තමයි සාක්ෂාත් කරනවා. ඉතින් ඒ වගේම තමයි 이르දි ප්‍රාතිහාර්ය මැජික් පෙන්නලා. 이르දි පෙන්නලා තමයි ධ්‍යාන මිනිසුන් අතු කරගන්න ශාසන තියෙනවා. ඉතින් බුදුජානකසේ දේශනා කළා තියෙනවා මේ අනුශාසනා පාඨ්‍යාරය විතරයි ආර්ය ක්‍රමය මේ ආදේශනා පාඨ්‍යාරය සාහිත්‍ය ප්‍රාතිහාර්ය අනාර්ය ධර්ම කියලා. එනිසා යම් කෙනෙක් තමයි මේ යන්නේ ස්වභාවික සරලත්වයට යන ගමනක්ද එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ගුරාට බැඳිලා අනිවාර්යයෙන්ම වශී වෙලා එහෙම නැත්නම් මේ මැජික් දකලා ආශාවෙන් යන ගමනක්ද කියන එක ඒක අහන්නගේ වගකීමට වැඩේ. සර්වඥන්සේ පෙන්ලා දීලා තියෙනවා මේක අනුශාසනා පාඨ්‍යාරියක් මෙතන තියෙනවා. මේ අනුශාසනා පාඨ්‍යාරියේ කියන ඒ අනවද්‍ය වූ ආර්ය වූ ක්‍රමයෙන් අනුයාතව ගිනියන ධර්මයක් ඕ නිවනට යොමු කරන්නව මේ ධර්මයට ඇයි අහුම්කම් දෙන්නේ කියලා කවුරු හරි අහුවොත් බුදුන් සසඳහන් කළා කියනවා මේ ලෝකයේ තියෙන මේ සාපේක්ෂතාවය එකකට එකක් අපේක්ෂාවෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් අන්‍යමඤ්ඤ පත්‍යෙන් ක්‍රියාත්මක වෙන බව දැනගන්නයි. ඉතින් පළවෙනි තැන තමයි බුදුදහමේ ඉස්ලාම් දාර්ශනික අපි ගත්ත ධර්ම දේශනාවට ගත්ත විදිහට දුක දුක්ඛ සත්‍ය මේ ලෝකේ පේන්න තියෙන කාරණා. මේ දුක හරහාම නිරෝධයක් ලබන්න පුළුවන් මේ දුකම ආහාර කරගෙන ඒක හරහා නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඒකට මාර්ගයක් තියෙනවා කියන එක බණ වෙ නැත්තම් තේරෙන්නේ අපි අවදාම මේ දුකට පැන දුකෙන් පැන යන්න උත්සාහ කරනවා දුකට උත්තර හොයනවා කදා දුක විනිවිදින්නේ මොන දෙන්නේ ඒ විනිවිදින මොහොත වෙන්නේ නැති තාක්කල් අපේ උත්තර ඔක්කොම මේ පයබර ආයත පිටිකරහා බෙහෙත් බඳින්නසේ yaad එන්නේ නිසා දුක හරහාමයි නිරෝධය දකින්න ඕනේ. එතකොට නිරෝධ මාර්ගය පේනවා. දෙවෙනි දවසේදී සර්වචාන් සඳහන් කරනවා යංකිච්ච දුක්ඛ සංඝෝති සබ්බං උපදීපච්චය. අපේ මේ සංසාර ගමනට දුක් ගමනට ප්‍රතිමේ මරමින් යන ගමන ප්‍රධාන හේතුව තම තමන් මේ යමක් කමක් කියලා එකතු කරගත්ත දේ ඒකට සාමාන්‍ය වචනේ කියනවා රුචි අරුචිකම්. මේ දෙයට වම රුචි මේ දෙයට අරුචි කියලා පටන් ගත්තරන් එතන ඉඳලම ගමන බක්කයි ගමන චපලයි ගමන මායාකාරී ෂටයි ඒ වගේම තමයි මට තියෙන වගේ මම මම කියලා අඳුරගෙන තියෙන පෞරුෂත්වය ඉතින් මම මේක රැකගන්න තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් අකපාන අකපාන මේකක් තියෙනවා නම් කමකුත් නැහැ ඒක ඇඳපු එකක් අදින හරියක් අඳින්නේ ගුණාට තමයි වෙන දිලක් මේ ලෝකේ නැහැ. මේක දැනගත්තට පස්සේ පේනවා අනේ මේකක් මේ ඔප්පු කරන්න උදේ ඉඳලා ඉඳ වෙනකන් අටවන තැටමිල්ලක් නිසා අනේක අප්‍රමාණ කෙලෙස් රාශියක් රැස් කරනවා. අත්තුම අප්‍රමාණ විදියට මානසික ආතතියක් ඇති කරනවා. අප්‍රමාණ විදියට අසහනයක් ඇති කරනවා. ඒක පේන්නේවත් නැහැ මොකද මේ මම ඉන්නවා ඒ මම මමගේ වැඩ පෙන්නන්න ඕන. මෙවැනි අදහසක් තියෙනවා මේ උපදී කියන එක දුකකට ආශ්‍රව සංඛාර කියන පද ඒ කියන්නේ මේ වාජනේ ගොඩක් කල් පැහිලා පැහිලා පැහිලා මේ වාජනේ තියෙන මොහොන් වගේ එන මොනවා දැම්මත් ඒ පැහිලා පැහැෙනවා අන්න ඒ වගේ ගතියක් තියෙන සාකල් ඒක නා සැප හොයන්නේ කියලා ගිහිල්ලා තටමන තටමන වාරයක් පාසතු කරගෙන එවැනි කෙනා මේ මේ උපදී මේ මම කියන මගේ මේ රුචර්ජ් කන්දික මම කියන මේ මගේ පෞරුෂත්වය ඒකාන්තයෙන් මට හිතසෝ සලසනවද නැත්නම් ඒක වෙනම න්‍යාය පත්‍රයකටද වැඩ කරන්නේ කියලා බැලුවොත් ඒකේ තියෙන බොල් බව තේරෙනවා. මොකද ගිය ආත්මෙත් අපි වගේම චටමිල්ලක් තටමන්න නැති මිනිස්සු වුණා නම් දැන් ඒක කිසිම දෙයක් මේ ආත්මෙට නැහැ. ඊ ආත්මෙත් හතුරු ඇති කරගෙන ඊර්ෂ්‍යා කරගෙන කෝපමාන කරගෙන ඉඩම් කඩම් බෙදාගෙන වැටකටළු ගහගෙන දෙපා වේලි බැඳගෙන নানা ආකාර නැටින් නටන්නේ. එතකොට හිතුවේ නෑ අපිට මේ වගේ එකක් එයි කියලා. එදා ඒක ලෝකයන් ජීවිතයක් කරන එක. දැන් මෙහෙට ආවට පස්සේ ඔය මොනක්වත් නැහැ. දැන් ඔන්න මේක අල්ලගෙන මේ මතින් මාමයා පෙන්වන්න හදනවා. ඉතින් මේම විස්තර කරලා පස්සේ සරුවචනන්සේ කියනවා සියා අඤ්ඤේන විපරියායන සම්මා දුක්ඛ සම්මා ද්වේතාන පස්සනාති ඉතිකේ බික්කවේ පුච්චිතාරෝ වස්සු සියාති වචනීය. මහනේ මේ ක්‍රම දෙකට අමතරව මේ සාපේක්ෂතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය දැක ගන්න පුළුවන් තරක් ක්‍රමයක් තියෙනවද කියලා බලයි කවුරුහරි අහුවොත් ඔව් කියන්නේ කියලා කියනවා. මේ තමයි බුදුරජාණන්සේගේ දේශනා විලාසය. එකම දේ හරිම ගැඹුරුයි. නමුත් තවත් ක්‍රමයකින් තවත් ක්‍රමයකින් තවත් ක්‍රමයකින් කියන පරියාය කතා කියනවා. එකම දේ විවිධ පැති වලට දාලා එක එක නාගේ චරිත වලට හැටියට රුචිකත්වයට අනුව ඉනහර දැක්ක මේ විචිත්‍රත්වය ඇති ශ්‍රේෂ්ඨම බුද්ධිලා බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන්ට ඕනම ක්‍රමයක් ඕනම ක්‍රමයකට විස්තර කරතයි. අපි තමයි මේ මේ ක්‍රමයට මේක විතරයි මේක මේට මේක විතරයි කියලා අල්ලගෙන කණ්ඩු කරන්නේ. විවිධ පරයයන් බුදුරජාණන්ට පුළුවන්. මොකද හැම ශිල්පියෙම හැම දැනුමෙම මූලිකත්වය බුදුරජාණන් නිසා ඒක නිසා කොහොමද මේ දුක්ඛ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍යට සාපේක්ෂ නිරෝධ සාකලෝ සත්‍ය පෙන්නනසේ උපදීචිත ආකල් දුක වෙනවා උපදීනත් ආකල් දුක නිවන කරනවා ASCII තවත් ක්‍රමයකින් පෙන්වන්න පුළුවන් කියලා අහුවත් පුතන් සඳහන් කරලා තියෙනවා යම් කිංච දුක්ඛ සම්භෝති සබ්බං අවිජ්ජා පච්චයාති අය මේ කාණු පස්සනා මේ ලෝකේ ඇති වෙන තාක් දුක් ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි කියලා එක අනුපස්සනාවක් තියෙනවා. ඒ නැත්නම් ධර්මතා දිහා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාවත්තේ වාසේස විරාග නිරෝධෝ නත්ති දුක්ඛස සම්භෝති අයං ဒ ුති අනුපස්සනාව. මේ ඇති වෙන අවිද්‍යාව එන්නම ඉතාමත්ම සීල දෙයට මුල් වෙනවයි කියන මේ අවිද්‍යාව එතනම නැති කරන්න පුළුවන්. නැති කරොත් ඒ සියලු දුක් කඳේ නිමාව එතන සිද්ධ වෙනවා කියන මේ හැකි සංඥාව අවිද්‍යාව කෙරේ ඇති කරන බය නෙවෙයි පශ්චාත්තාපය නෙවෙයි ඒක අනුව අසහනයටපත් වීම නෙවෙයි දුක්ඛතර ගැනීම නෙවෙයි මේ අවිද්‍යාවගෙම කර්මලින් අල්ලගත්තොත් ඒක දුරු කිරීම සියලු දුක් නැති කරන්න පුළුවන් කියලා අවිද්‍යාව කරේ පස්සගහන බය වෙන පැකිලෙන ඇකිලෙන ගතියක් නෙවෙයි තියෙන්නේ. මේ අවිද්‍යාවට මොන දෙයක මෙයාගේ ආලගිය මොළගිය ව්‍යංජන අනව්‍යංජන අංගප්‍රත්‍යංග සේරම අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ දුක නැති කරන්න පුළුවන්. මේක දෙවෙනි අනුපස්සනාව. තුන්වෙනි අනුපස්සනාව. සංසන්දනය කළ බලන එක. ඉතින් මේක තමයි අපි අද දවසේ මාතෘකාව කරගන්න ගන්නේ වෙන විදිහට කියද එකක් මේ අවිද්‍යාව කියන ද්වාදශාර්ථ පටිච්චසමුප්පාදේ පළවෙනි එකම තමයි මේ බහ ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා පටිච්චසමුප්පාදේ පිළිබඳව මේ ද්වාදශාංග දන්න කටපාඩම් කරපු දේ හැම කෙනාම දන්නවා. අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන අර දිගට යන මේ පටලැවිලි රාශිය සියල්ලම හටගන්නේ අවිද්‍යාවයි. ඒකම අවරෝහණ ක්‍රමයට කියනකොට අවිජ්ජායත්‍ය වාශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ වශයෙන් අනිත් පැත්තත් අපි කටපාඩම් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා සියලු දුක් වල හට ගැනීම අවිද්‍යාවයි කියලා කියනවා. මේක සමහර විටක වාදමුඛයේදී ප්‍රශ්නයක් කරනවා. ඒ මොකද මේක අනිත් පැත්ත කිව්වොත් මේ ලෝකයේ සියලු මෞංකාර දෙවියන් වහන්සේ තමයි මුළු ලෝකෙම වැව්වේ. සියලු ජීවි ආජීවි සියල්ලම වැව්වේ. නිසා ඒක මූල හේතුව කියලා. ඒ මූල හේතුයේ රුචි අරුචිකම් වල තමයි මේ සියලු මේ වීම මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක ඇවිල්ලා තියෙන්නේ කියලා කියනකොට බෞද්ධ ප්‍රශ්නයක් අහන දෙයියන් නැන්ද මේ වේ කවුද කියලා. මූල හේතුවට හේතුව මොකක්ද කියලා. එතකොට ටිකක් අප්සෙට් කියාගන්න හේතුවක් නැහැ දෙයියමයි කවුරුද. ඒ වගේ අපි කිව්වත් මේ අවිද්‍යාව තමයි මූලික හේතුව නේද? අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා පොත් මොකද කියන්නේ? අර දෙය දේව ඇදහිලි කියන කට්ටියට වෙච්චි අපහසුවට ඔය ද්වාදස පටිච්චසමුපාදේ වань යන කට්ටියත් අපහසුටපත් වෙනවා. ඉන්ජා පුත්‍රජානන්සේ දේශනා කරනවා අවිද්‍යාව ආසව හේතු කරගෙනයි ඇති වෙන්නේ අවිද්‍යාව නිසා ආසාව වෙනවා ආසාව නිසා අවිද්‍යාව වෙනවා නැත්නම් උපදී නිසා අවිද්‍යාව වෙනවා අවිද්‍යාව නිසා උපදී වෙනවා ඒ තමයි චක්‍රයක් තියෙනවා නමුත් ඒ අවිද්‍යා සූත්‍රයේදී බුදු දානවාදේ සඳහන් කරලා තියෙනවා පුබ්බ පුබ්බේ වික්කවේ කෝටින පඤ්ඤායති අවිද්‍යාය මානි මේ අවිද්‍යාව හටගත්ත මුල් කෙලවරක් කාටවත් කප්පනවන්න බෑ කොහෙන් මේක පටන් ගත්තද කියලා පැනවීමක් කරන්න බෑ අහවල් දවසට ඉස්සලා අවිද්‍යාවට පොන්නේ අහවල් දවසේ අවිද්‍යාව පටන් ගත්තේ කියලා ආරම්භක ස්ථානයක් පටවන්න බැරි තරමට ඉතාමත්ම ගැඹුරු දුරු. එහෙම නමුත් මේ අවිද්‍යාව වැඩෙන පොහොරක් තියෙනවා. අවිද්‍යාවට ආහාර තියෙනවා. ඒක නිසා අපිට పూర్ව කෙලවර දැක් ගන්න බැරි වුණාට මුලින් උතුරා දබන්න බැරි වුණාට අවිද්‍යාව කෙට්ටු කරන්න පුළුවන්. අවිද්‍යාව මට්ටු කරන්න පුළුවන්. ආහාර නොදීමෙන් සහ පෝර නොදීමෙන්. මේ විදිහට කරලයි ඒ අවිජ්ජා සූත්‍රය පටන් ගන්න සර්වචාන්ත වෙන්නන්නේ. අවිද්‍යාවට ආහාර වෙන්නේ අවිද්‍යාවට පෝර වෙන්නේ පංච නීවරණ. මේ නිසා කාගේ හරි හිතේ යම්තාක් නීවර ධර්මයේ යටපත් වෙලා තියෙනවා නම් එනත නීවරණ පිළිබඳ හැඟීමක් නැත්තම් එහෙම නැත්තම් නීවරණ පිළිසිඳ නැත්තම් ඊගාය මොනවාක්වත් ගන්න දෙයක් නැහැ. ඒක තන්නේ කර අවිද්‍යාව කියලා තමයි කියන්නේ. ඒකට අපි නිතරම අවිද්‍යාවට පොහොර ලැබෙනවා. අවිද්‍යාවට ආහාර ලැබෙනවා. ඒ නිසා ඒක නිසින්ින්ද වැඩෙනවා. ඒ නිසා අපි සත්‍යපත්‍ය කියන වචනේ අහන්න ඉස්සර වෙලා සත්‍යපත්‍ය කියන වචනේ අහන්න ඉස්සර වෙලා අපි ළඟ තිබිච්ච ඒ භාවනාවට ලැබුණු නැති ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට ඒ කාලේ ගත කරන චිත්තක්ෂණයක් පාසා පුදුමාකාර ප්‍රමාණයකට අකුසල් රාශි ඒකට කියන්නේ මෝහ පටල කියලා දිගින් දිගටම දිගින් දිගට බැදෙනවා අතෝරක්ම නැහැ ඒක හරියට හැඩ වෙන්න කැමති කාන්තාවක් සමග කණේ හෝ ගිලේ හෝ අතේ හෝ චටයන් දාපු රත්තරන් බාජේ ආපනයක් පලදාගෙන ඉන්නකොට පාවිච්චි කරන්න කරන්න කරන්න කුණු කච්චල් වැදෙනවා. ජාන්දෙමට ඒ කියන වර්ණ කැපිලා ගිහිල්ලා ඒක රත්තරන්ද පිටතල සුවා ගන්න බැරි තරමට යනකම් මැටි ගෑවෙනවා නැත්තම් මඩ ගෑවෙනවා නැත්තම් තෙල් කුණු ගෑවෙනවා නැත්තම් කච්චල් වැදෙනවා. ඒ වගේ තමයි මේ අනවන්ත කෙලවරක් පටන් සංසාරේ අවිද්‍යාව ඇති වෙච්ච ගමන් එයා ඇත්තටම කරන්නේ නිවර්ණ ඇති කරනවා නිවර්ණ අවිද්‍යාව ඇති කරනවා දෙන්නට දෙන්න දිගට ගමන් කරන ගමන් කරන මේ රත්තරන් පාටක් දැන් පේන්නේ නැහැ. ඒ ආගන්තුක පක්ලේශ වලින් සම්පූර්ණ මේක කච්චල් වැඩිච්ච තබක්ක එතම් පිත්තල වේක පාටපත් වෙලා තියෙනවා. ඉතින් සර්වචනාංශයේ මේ ද්විචාන ප්‍රශ්න සූත්‍රයෙන් පෙන්වන්න හදන්නේ මේ අවිද්‍යාව ආහාර නොදීමෙන් පෝෂණය නොදීමෙන් යම් කෙනෙක් ප්‍රයත්න කරලා යම් වෙලාවක අපි හිතමු ඒ නීවරණයන්ගෙන් තොර තත්ත්වේ తాවකාලිකව ළඟා වුණයි කියලා. එහෙම නැත්නම් සමාධියක් ඇති උනායි කියලා. එහෙම නැත්නම් අඛණ්ඩ සත්‍යයක් ඇති උනායි කියලා. එතකොට පේන්න පටන් අර ගන්නවා මේ ඇති කරගත්ත මේ නීවරණයන්ගෙන් තොර සතිමත් චිත්තක්ෂණේ පාඩන කොච්චර අමාරුද කියලා. හතර වටින්ම නිතරම ඒ නීවරණ ධර්මයන්ගෙන් පෙළෙනවා, තවනවා, බැට දෙනවා, ගොරවනවා, කඤ්ඤන්තෝ මරඤ්ඤන් කියලා බලාගෙන ඉන්න වගේ උඹට ඔය දෙල්ලම අතාරපන් අතාරපු ගමන්ම අපිට පහර දෙනවයි කියලා මේ නීවරණ ටික වට කරගෙන ඉන්නවා. ඉතින් මේ වෙච්ච ගමන් අපි ආයෙසරයක් කරේ. නීවරණ නතර ඇලිච්ච ගමන් ආය අවිද්‍යාව එන්න පටන් ගන්නවා. නම සර්වචන්ද මේකේ සඳහන් කරලා තියෙනවා එවැනි අවිද්‍යාවක් උපදින තාක් දුක් උපදිනවා. ඉතින් මේ අවිද්‍යාව ඇති නොවීම සඳහා මේ සිද්ධිය මේ කටයුත්ත කාලකන්නිකමක් වැරදිල්ලක් වැරදිල්ලක් පශ්චාත්තාපයක් ආතතියක් අසහනයක් කරගන්න නැතුව ඒ නීවරණ නැති හිතක ආනුභාවයෙන් මේ අවිද්‍යාව ඇති වෙන හැටි බලමු මෙලෙක් කියලා නොදකින්න පතන් කියු මේ අවිද්‍යාව ඇති වෙන හැට බැලුවොත් නැති වෙන හැටි දකින්න. ඒක තමයි මෙතෙක් කල අවිද්‍යාවට විරුද්ධව නැත්නම් අවිද්‍යාව නැති කරන්නට ඕනේ කියලා අපි තටමැව්වට ඒකේ yaadena උත්තරයක් නොලැබුණේ අපි අවිද්‍යාව පිළිබඳ කිසිම හැඟීමක් ඇති කරගත්තේ නැහැ. එනකොටම බය වෙලා. එනකොටම ඒක නරක නපුරු දෙයක් කියලා අයින් කරන්න හැදුවා මිසක් ආ මේක දැකගත්තේ නෑ. මේ දැක ගැනීමේ යාන්ත්‍රණය හිතලා කරන්නත් බෑ. ඒකට බුදුහාමගේ ශිල්පේ ක්‍රමානුකූලව යන්න ඕනේ. ඉතින් ඒක සඳහා බුදුජානනාංශේ පෙන්නන දහසකුත් එකක් කරම තියෙනවා. අපි අරගත්තොත් ඉන්ද්‍රිය භාවනාවේදී නැත්නම් ඇහ කඩනාශය ජීව කය කියන මේ නැත්නම් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාහන ඉන්ද්‍රිය වගේ මේ ඉන්ද්‍රයන් පිළිබඳව අපි මේ ඇති කරගත්ත සතිය මෙහෙවලම හැම වෙලාවෙම නෙවෙයි හැම ඉන්ද්‍රයන්ගෙම නෙවෙයි දවස පුරාම නෙවෙයි එක චිත්තක්ෂණයක මෙහෙවලා මෙතන වෙන සිද්ධිය දිහා බැලුවොත් එහෙම නැත්නම් කියනවා මේ ඉන්ද්‍රිය භාවනා කරනකොට සතිය අත්‍යවශ්‍යයි අන්නේ ඉන්ද්‍රේකට අභ්‍යන්තරගත ඉන්ද්‍රියකට බාහිර අරමුණක් ආපාදගත වෙන වෙලාවක් ගත්තොත් මුගක් වෙලාට සර්වචනාංශයක දේශනා විලාසයේදී ඇහැට රූපයක් ගැටීම තමයි ගන්නෙ. ඒක ඒ මතින් ඕනම ඉඳුරෙකුට එහෙම තමයි. ඒ දවසක් මට මතකයි ප්‍රශ්නයක් අහලා මේ මනෝ සම්පස්සේ වැඩ කරන හැටි කොහොමද? ඒ අනුව කොහොමද අනිකුත් ආදානස්කන්ධය ඇති වෙන්නේ කියලා. නමුත් මනෝ සංපස්සයට ඉස්සරලා සතිය තියෙන කෙනාට ලේසි වෙන්නේ මේ මනෝ සංපස්සයනේ සම්පූර්ණ නාම ධර්ම පැත්තකට මේ රූප ධර්මයක් වෙන ඇහැ මසසට බාහිර තියෙන රූපයක් මොලිච්ච වෙන වෙලාවක් පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් ස්ත්‍රීකට පුරුෂ රූපයක් මලක් සමනලියක් කුරුල්ලෙක් මොකක් හරි දැන් අසුචි ටිකක් වමනය කියලා ටිකක් මොනවා හරි කමන්නේ මුලිච්ච වෙන වෙලාව අරගත්තොත් අපි මේක සතියෙන් බලාගෙන ඉන්න ගියොත් මේක සඳහා හොඳම නිදර්ශනයක් එහෙම නැත්නම් භාවනා යෝගී ජීවිතේ හොඳ අදාළ වෙන තැනක් වශයෙන් ගත්තොත් අපි සක්මනේදී හොඳට සක්මනේ ආදීලා සමන සමන පියවර පාසා ශාක්‍ය යම් ප්‍රමාණයකට ඇති කරගෙන අපි ශක්මණේ මැදින් දිගට කරගෙන යනකොට අපිට වැටහෙනවා වෙලාවක දැන් නම් තව පියවර කීපයක් යනකම් මගේ හිත පිට දුවන එකක් නෑ ගියත් භාවනා මගේ අත අට යත අත යටතේ තියෙන්නේ සතියකට ඇති කර ගන්න පුළුවන් කියලා මේ ශක්මණ සිද්ධි වුණා අනායාසයෙන් ශක්මන් කරන වෙලාවක ඒ යෝගාචරය ශක්මණ කෙලවරට ගිහිල්ලා නතර වුණාට පස්සේ ඕනම යෝගාචරයක් දන්නවා අර මැදදී සතිය පැවැත්වුවාට අර නතර කරපු ගමන් එක පාරට හිත ඇහැට පනිනවා කනට පනිනවා අනිකුත් දෙන්තරන්න පනිනවා පැනපු ගමන් අර රූප බැලීමේ ආශාවක් ඒකේ සහජාසයෙන්ම සක්මන මැදට වැඩි කෙලවර තියෙනවා ඉතින් කියන්නේ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැත්නම් සංඝ පිළිබඳව හිත පිට යන ගතියක් නැත්නම් ශරීරයේ අනිකුත් මේ පයේ එනකම් කාය සංපස්සය නැත්නම් හමේ තියෙන ඒ ප්‍රනීත භාවය පාදේ පතුලේ ප්‍රනීත භාවයේ හිත පාත්තන එකනට හැරෙන වෙලාවට අනිත්යෙන් වල තියෙන ඌලම් වදින හැටි අතපය හෙලෙන හැටි වලට විසිරයන්න තියෙන ඉඩක් තියෙනවා. අන්නේ විසිරයන්න වෙලාවේදී මේ කාය සංපස්සේ තිබුණ හිත චක්කු සංපස්සේට ගියයි කියලා අපි උදාහරණයක් වශයෙන් ගනිමු. සක්මන් කරගෙන ගිහිල්ලා සක්මන් නතර වුණාට පස්සේ ඕ හැරෙන වෙලාවක හෝ පැහැපැන්න රූපයකට. එතකොට මේ සතිය යොසුළු නම් ඒ සතිය ඊටාත්ම ක්ෂණ බංගුරව අල්ලන්න පුළුවන් නම් ඒ යෝගාවචරය දක්ෂ වෙන්න පුළුවන්. දැන් තවදුරටත් මගේ හිත පාදේ නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්නම් කාය සංපස්සේ නෙමෙයි තියෙන්නේ. දැන් චක්කු සංපස්සේට ගියයි කියලා. ඉතින් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක හරියට දන්නේ නැති කෙනෙක් මේකෙන්ම හිත නරක කරගන්නවා සතිය කැඩුනා කියන්නේ. දැන් සතිය කැඩෙන්න ඕන ගමන් නැහැ. සතිය දන්නා මෙතෙක් කළා ආදී පොළවේ ගැටීමත් එක්ක ඇතිවෙච්ච ස්පර්ශයේ සතිය පවත්වාගෙන හිටියා. මගේ මන අපිට නොඋනට ඒක භාවනාවට අදාළ ආධාරකයක් නොඋනට හිත පැන්නද? හැබැයි පැන්නේ කනටද නායකද ඇහැටද කියන එක දැනගන්න පුළුවන් නම් පශ්චාත්තාප වෙන්න මේ තියෙන මේ සතියේ තියෙන දක්ෂකම මේ. අර මොන ආයත ඉන්ද්‍රිය පැන මාරුණා මාරු කරාට සතිය පවතින. ඒක හරියට කියනොනම් මේ රීයේ රේස් එක එවත්තම් කඩේ දුවන මේ තරග දෙවියන්ට එක්කෙනෙක් ගෙනලා බැට් එක ලස්සන හරියට කරට මාරු කරා. ඔච්චරද කියනවනම් ගినాපු ලීඩ් එක කඩාගත්තේ නැහැ. ලස්සනට බැට් එක මාරු කරා. ඉන්සයි බැට් එක මාරු කරලින් වේගයට අනුලක් වුණේ නැහැ. පළවෙනි ක්‍රීඩකයාගේ නාමෝ ඒ ඉසාවගේ ලීඩ් එක ජයග්‍රහණයේ විනාශ දෙවෙනි ක්‍රීඩේ දෙවෙනි ලැප් එකට මාරු කරා. ඉතින් මේ වගේ සතිය යන්න පුළුවන් සතිය දැනගන්න පුළුවන් දැන් කකුලේ නෙමෙයි හිත තියෙන්නේ ඇහි කියලා. දැන් මේ ඇහි රූපය දකින්නකොටම ඒ රූපය දිහාවට යකපු එක මනාපයක් අමනාපයක් කියන එක නැත්නම් මනාප අමනාප දෙයක් නැති එකක් කියන පැත්තට පාරවල් තුනක් තියෙනවා. එකක්වත් පහළ වෙලා නැහැ කියලා අපි හිතමු. එක්ක මේ දකපු එක පිළිබඳ මනාප එක්ක අමනාප එක්ක මනාප අමනාප දෙක. මෙතනදී මේ චිත්‍රපටියේ තව පැත්තක් පෙන්වන්න ඕනේ. එතකොට තමයි මේක තව විචිත්‍ර වෙන්නේ. මොකද මේ ධක්මං කරන වම දකුණ බල බල යනකොට වම දකුණ නොදකින් අපතන් වෙලා තියෙන්නේ. ඒකේ පා වෙලා තියෙන කම්මැලි වෙලා තියෙන. එතකොට ඇහැ. ඇහැ නෙවෙයි අපි කියමු මොකක් හරි ගමන්නේ. ඊට වැඩිය දෙන මොන මල දාන්න හරි පයින්. මේකේ පේන්නේ දැකපු වම දකුණ එපා වීම, නීරස වීම, කම්මැලි වීමේ ප්‍රමාණයට අවස්ථාවක් අරගෙන එක්ක සද්දකට බලන, එක්ක රූපයකට බලන, එක්ක ගන්ධකට රසකට බලන. ඒක නිසා මේ පහේ ස්පර්ශයේ බුද්ධ විඳින්න තිබිච්ච රේඛාකාරී තද ගති, උරුල් ගති, සීතල ගති, උණුසුම් ගති කියන මේ ස්පර්ශය පාවදීලා පණින්නේ ඊට වැඩිය රසවත් එක්කද. උපදී සම්පත්තිය හැටි එක තමයි. උපදී කරන්න හදන්නේ අපේ රුචියට අනුකයට හැම අවස්ථාවෙම තණ්හා වැඩි එකට අත දෙනවා. ඡන්ද දෙනවා. හැම අවස්ථාවෙම මාන්න වැඩි එකට ඡන්ද දෙනවා. හැම අවස්ථාවෙම මම වැඩි එකට ඡන්ද දෙනවා. ඒ නිසා දැන් මේ භාවනා කරන යෝගාවචරයේ පීවරේ හිත ධානය හිතේ. මේක ඕන කෙනෙක් පිළිගන්නවා එක දිගට මේ කාර්මණ කරනකොට හිත පිළිපත් හිත බලලා වගේ කොහේ පණියෙත් දන්නේ නැහැ. එයාට මේ බැලි මම දකුණේ පාවෙලා තියෙනවා. ඒක යෝගාචර දන්නේ නැහැ. දන්නේ කොහොමද? දෙව ඊගාටනේ ඊගාව විකල්පෙදී ටක් ගාලා පයින්. ඒ නිසා බොහෝ විට පණින්නේ අර ආදස්පර්ශයේ තියෙන අවධානයට වැඩි මනාපයක් ඇති විතරයි. අමනාපයක් වෙන්න පුළුවන්. වාක් වෙලාවට ආරක්ෂකකාරයෝ වෙනවා මනාපමනාප දෙකක් නැති එකට පණින්නෙත් නැහැ. මේ පාවීම නිසා මයින්නේ මනාපට මනාපට. දැන් මේ යෝගාවචරය මේ මම දැන් <coughs> පායේ කය සම්පස්සේ නැත්තම් පායේ හැමේ ප්‍රණීත භාවයේ පවත්වපු හිත ඇහැට ගියයි කියන මේ ඉන්න මේ අතුරු මාර්ගයේ දැනගන්න තරම් සතුටුමත් නම් ඊහා සමානම දක්ෂකමක් එයා සමානම යෝසුකමක් ඕනේ දැන් මේ දැකපු රූපය ඇහෙට පැටිච්ච රූපය මනාපමනාප දෙකට දාගන්න පුළුවන් නැත්නම් දාගන්න එක නම් කරලා දෙනවා එහෙම අල්ලගන්න පුළුවන් නම් මෙතනින් එහාට තමයි මේ අවිද්‍යාව ඇතිවීම හෝ නැතිවීම සිද්ධ වෙන්නේ. දැන් අර අපි ආයතර සංසන්දනය ගත්තොත් අන්‍යෝන්‍ය ප්‍රත්‍යපත්තෙන් බල්ලා මම දකුණු වශයෙන් කරගෙන යනකොට වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් යනකොට අපිට බොහොම උපේක්ෂයි. ඒක නැත්නම් ඊරසයි ඒකාකාරී ඒක කෙලස් නෑ. ඒ නිසා හිතේ ඒකෙච්චර ආගේ ආරම්භනේ නෑ. දැන් ඒ වෙනකොට රූපයක් දැක්කා. දැන් ඒක කහ පාටයි. හතරස් මොනවා හරි දැකලා ඒකට මනාපය ඇති වෙච්ච ගමන් ඒක යට තිබිච්ච අනුශේ ධර්මයක් රාගානුශයක් උදව් කරලා තියෙනවා උපදිපැත්තෙන් ආශාව පැත්තෙන් ඇවිල්ලා එතකොට මර මනාප භාවයට ඊට ගිය ගමන් දැන් රාගයට මැදවත් උදාසීනව නීරසව හරි කමන්න ගමන් කරපු චිත්ත ප්‍රවෘත්තිය ඒක පාරට රාගෙ පැත්තට පනිනවා දැන් ඒක හරි විචිත්‍රයි ඊට පස්සේ මාන්නෙත් ඇති වෙනවා මම ඇති වෙන්න පුළුවන් ඒ මන අපේ දිගේ අර තිබිච්ච මම ලකුණු බලනකොට ඇති වෙච්ච උදාසීන හැඟීමට වඩා බොහොම ශීඝ්‍රයෙන් ඇදලා යනවා මේක ඉතින් ඒ දුක්ඛලයේ අවස්ථාවේ දෝෂයක් නෙවෙයි ඒක තමයි සංඛාරගතව අපගෙන ආපු දෙයක් ඒ කියන්නේ ඒක එක්කෙනෙකුට වෙන දෙයක්වත් නෙමෙයි. මේක අපිට පොදුවේ සාකච්ඡා කරන්න පුළුවන්. මෙන්න මේ වෙනකොට අවිද්‍යාව ප්‍රමාණ කරන්න පුළුවන් එකනට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවා. දැන් එයා දන්නවා පහේ නෙවෙයි හිත තියෙන්නේ ඇහි. මේ දකින රූපේ තියෙන මනාපේ. ඒ ඇතිවිච්ච මනාපේ පිළිබඳව දැනගන්නා සුළුව දැක ගන්නා සුළුව දක්ෂෝ ක්‍රියාත්මක වෙන සීක පුද්ගලෙක්. සෙසොන් කෙනෙක් කියන්නේ ශික්ෂාව පාන දෙවෙනි කොට රකින්න කෙනෙක්. සාමාන්‍යයෙන් අත්කතාවේ සීක කියලා කියන්නේ සෝවාන්වත් වෙච්ච කෙනෙකුට කියනවා. නමුත් සුතුවත් ආර්ය ශාවකේ දන්නවනම් දැම්මට මනාපයක් පහළුණයි කියලා. ඒ පුද්ගලයා ඊට ඉස්සලා තිබ්බේ උපේක්ෂාව කෙලෙස් නැති තැනක දැන් මනාපයක් පහළුණා දැන් රාගේ පහර වෙන්න පුළුවන් කියලා මේ දෙක දැක්කනම් අයින් ඇහැට ගියා ඇහින් මනාපයට ගියා කියන දෙක දැක්කනම් එයාට තියෙන එකම යුතුයකම තමයි එයාගේ හික්මීම තමයි ඉන්ද්‍රිය භාවනාව තමයි අර තිබුණු පේක්ෂාට හිත ගන්න පුළුවන් නම් අරසයි. දැන් මේ යන්න හදන්නේ දන්නේ නැති ශේෂ්ඨයකට. ඒ නිසා එයා සඳහන් කරනවා සත්‍යංශේ සඳහන් කරන මේ පුද්ගලයා මේ ඉපදුනා වූ මනාපමනාප දෙක ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්නං කියන එකට හිත දාන්න කියලා. මේක හරිම ඕලාරිකයි. මගේ සතිය කොච්චර තියුණද කියලා මට දැන් තේරෙනවා. මම හිතමන අපිට ගියයි කියලා. ඒක ඕලාරික කියන්නේ කොරෝසුයි. හැබැයි භාවනා නොකරපු සතිය නැති, නීවරණ නැති, කන්දකම නැති කෙනාට මම මොනවක්වත් අහුවෙන්නේ නැහැ. අහුණාට ඒකේ වැඩක් ගන්න පුළුවන් බවක් දන්නේ නැහැ. ඒ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තේරෙන්නේ නැහැ. දැන් මේ යෝගාවචරයට යම් වෙලාවකට තේරෙනවා නම් දැන් මේ ලස්සනට ලස්සන කියන්නේ බෑ පාගමන තිබුණේ තනිකමට පාළුකමට තිබිච්ච මේ චිත්ත ප්‍රවෘත්ති දැන් වහාම දුචිත මනාපට ඡන්දයට ප්‍රේමයට තෘෂ්ණාවට ගියා. ඒක ඕලානිකයි. ඒක සංකතයක්. ඒක මගේ රුචි අරුචිකම් අනුවයි පහළ ඒ රූපෙම නැපේ නැහැ. ඒ රූපේ ඇහැට ගැටීම නිසා හට ගන්නවා කියලා එකක් තියෙනවා ඒ නිසා හට ගන්න දේ තමයි මේ මන අපේ මේ මන අපේ සංකතයක් දෙක ගැටුම් නිසා ඇති වෙන ගිනි පුරුඟක් ඒක පටිච්ච සමුප්පන්නයක් ඒතං සන්තං ඒතං පණිතං අධිතං උපේක්ඛා දැන් මේ ඇතිවෙච්ච ඕලාරික වූ සංකත වූ පටිච්ච සමුප්පන්න වූ මනාපයට වැඩිය කලින් තිබුණු ඒ උපේක්ෂාව හරිම සාන්තයි හරිම ප්‍රණීතයි සක්මනේ තිබිච්ච ඒක නීරස ගතියට තමයි යෝගාවචරණ තේරෙන්නේ. ඒ අවිද්‍යාව කියන්නේ ඒකට තමයි. නමුත් මේ දක්ෂ යෝගාවචරණ නැත්නම් මේ ඉදිරියට යන්න හදන යෝගාවචරණ ගන්න අර වෙලාවේදී නීරසකම තිබුණා. ඒකාකාරීකම තිබුණා. එලිපත් බලලා වගේ හිත තිබ්බත් ඒක ආරක්ෂා සහිත චිත්ත විද්‍යාව. දැන් තියෙන්නේ අතිශයම පහළ වෙච්චි මේ මනාපේ හෝ අමනාපේ නිසා නොදන්න ශේෂ්ඨයකට ඡන්දය රාගේ ප්‍රේමේ පහළ වෙන්න පටන් ගන්නවා මේක දැක්කොත් ඒ ඇති වෙන මේ ඡන්දේ ඇති වෙන ප්‍රේමේ ඇති වෙන රාගේ ඇති වෙන මේ මනාපය ඒක පටිච්ච සමුප්පන්න බව හේතුප්‍රත්‍යයෙන් පහළ වෙච්ච එකක් මිස රූපේ තිබිච්ච එකක් නෙවෙයි ඇහි තිබිච්ච එකක් නෙවෙයි ප්‍රාර්ථනා කරපෙකුත් නෙවෙයි ඒ පටිච්ච සමුප්පන්න භාවය සංඛතයක් සකස් කරන ලද්දා වෙන කෙනෙකුට වෙන විදිහකට ඒක වෙන්නේ. මගෙත් ඒ වෙලාවේ තියෙන පසුබිම හැටියට තමයි ඒකේ විදිහට මනාවෙට දැක්කේ. අපි සක්මන් නොකරන වෙලාවක නම් ඒක ඉච්චර ගණන් ගන්න දෙයක්වත් නෑ. දැන් අර සක්මනේ එපා වීම නිසා එන මොන මල දානකට හරි බයි. ඒක සකස් වෙනයි හරි ඕලාරිකයි දක්ෂ යෝගාචර විතරයි. ඉතින් අපි හිතමු අපි ඒක දැකලා යෝගාචර පුළුවන් උනායි කියලා දැනගන්න. දැන් මගේ හිතට ඕනේ නම් ආපහු ඊවරට යන්න පුළුවන්, සක්මණට යන්න පුළුවන්, හැරෙන තැනට යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මනාපෙ දිගයි, අමනාපෙ දිගයි, මනාප අමනාප දෙක දිගේ දිගේයි කියලා දැනගන්න පුළුවන් නම් එයා මොන විදිහට ප්‍රතික්‍රියා කරනවත් ක්‍රියාත්මක වුණත් මේ චිත්තක්ෂණය තුළ තමයි අලුතෙන් භවයක් ලැබෙන්නේ හෝ නිවනක් ලැබෙන්නේ. මේ චිත්තක්ෂණය තුළ යෝගාචර මේ පද්ධතිය දා ගන්න පුළුවන්. මම මේ බොහොම ආයාසයෙන් පැය ගාණක් සංඥානි ගාණක් භාවනා කළා හිත කීකරු කරගත්ත නමුත් මගේ හිතේ කරන කියන්නේ නීරස කරගත්තයි කම්මැලි කරගත්තයි ඒකාකාරී කරගත්තයි කියලා බය කරගත්තයි කියලා පාළු කරගත්තයි කියලා ඉතින් අර හිතේ තියෙන පාහරකමට උපදීන්ගේ එළවම අනුව අවිද්‍යාවන මොනවා හරි එකක් වෙනකම් බලන්න ආපු ගමන් අර තිබිච්ච දෙයට වැඩිය ඩිංගිත් කරේ රාගයක්, ප්‍රේමයක්, ඡන්දයක් ඇති කරන දෙයට පැනලා ඒකට මනාපය පාල කරනකොට මේ උපන්නා වූ මනාපය අමනාපයටත් ඒකටම දාගන්න මනාපේ තියෙන සංකත බව, ඕලාරික බව, පටිච්චසමුප්පන්න බව දැක්කනම් ඒ යෝගාචරය මුළු සංසාරෙම කරගෙන ආව භාවනා උත්කෘෂ්ඨම ඵලය තමයි ලද ලත්තනම ඒ මන අපේ ලත්තනම ඒ ඒ සංකත බව ලත්තනම පටිච්චසමුප්පාද ලත්තනම දැක්කොත් ඒ යෝගාවචරයට පිටින් යහක නිවනට යනවාද අපායට යනවාද කියන යතුරු හම්බ වෙනවා. ඒ මනබම්නාබ්ද කියුත් ඒකාන්ත අපායකට යනවා. දැන් මගේ මෙතෙක් තිබුණ මේ නීරස බව ඇත්ත ඒ වුණාට අරසයලා තුන චිත්ත විදි දැන් කැලෙසෙන්ඩයි හදන්නේ. ඒ නිසා මම බයලජ්‍ය සහිත කෙනෙක් නම් ඉන්දිය සංවර සහිත කෙනෙක් නම් ශීලයක් රකින්න කෙනෙක් නම් සතිය තියෙන කෙනෙක් නම් බණ ආපුජේතනපසන කෙනෙක් නම් මට දැන් තියෙනවා ඒතං සන්තං ඒතප්පණිතං යයිදං උපේක්ඛා. මේ සාන්තේ ප්‍රණීතේ නම් මීට කලින් තිබුණු උපේක්ෂා මට හොඳයි කියලා ආපස්සට ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ලැබෙන්නේ අර පියවර ටික සම්පූර්ණ වෙච්ච කෙනාට තමයි. නමුත් මේ චිත්ත මේ වැඩපිළිවෙල යද්දි මේ දකින්න සිද්ධිය දිහා පශ්චාත්තාප නොවි ඉන්නේ කවුද කියලා බලන්න. ඕන කෙනෙක් හිතන අපරාධමගේ සක්මන කැඩුනා. හිත රූපයකට ගියා. තණ්හාව පහළ වුණා. මේ පශ්චාත්තාපයේ තියෙන තාකල් අවිද්‍යාව දකින්න බෑ. නිසා යෝගාචර බොහොම අභියෝගශීලීව දැනගන්නකොට මේ අවිද්‍යාව තිබුණත් හිත රාගෙට ගියත් හිත මනාපෙට ගියත් හිත පයෙන් ඇහැට ගියත් මේ බව දන්නකම මේ බව දකින්නකම මේ සිද්ධිය හරහා මේ යාන්ත්‍රණය දකින්න කම හරහා මිස නිවනක් නැහැ. කවදාවත් නැහැ. ඒ නිසා මේ පරිප්පුව කණ්ඩම වෙනවා. පිටේ කල්ලා පිට කියන දෙකින් මේ එක එක දේවල් පෙන්නලා තියෙනවා මගේ හිතට පැන්නා පිට ගියා නම් මන කිව්වට ඒවා විඳලා විඳලා විඳලා විඳලා දවසක පිටින් කරගන්න වෙනවා. ඒ පිට යනකොටම මේ මේ මෙතන යම් ආකාරයකට මේ බාහිරින් එහෙම නැත්නම් දෙකක ගැටුම නිසා ඇතිවිච්ච මේ තෘෂ්ණාව අපි මෙහෙම කියන ඇතිවිච්ච මේ මනාපය හඳුනාගත්තොත් මේ මනාපය මේකට දැම්මේ මගේම උපදි සම්පatti මිස ඇහත් නෙවෙයි රූපෙත් නෙවෙයි. ඒක ටිකක් අමාරුයි හිතාගන්න. මොකද වෙන කෙනෙක් ඒ දර්ශකයෙන් දැක්කම එයා වෙන අදහසක් එක්ක ගන්න. මේ මගේ පුචාචුකම නිසායි මේ දැකීම මට මනාපරියමනාප වුණේ. මේ මගේ පෞරුෂත්ව ලක්ෂණය නිසායි මේ සිද්ධිය නිසායි කර්මජාවේ නිසායි මට මේක මනාපමනාප වුණේ. මම මේ කියන දේ මේ මනාපමනාප මම විසින් පිටතට ප්‍රක්ෂේපණය කරගත්තා. රූපය කියන්නේ පිටින් ඇතුළට එන එකක්. මේ සිද්ධිය සිද්ධ වෙන ආයතනය තමයි ඇහැ කියන්නේ ඒක නිසා මේ මතුවෙච්ච මනාපයේ සංස්කරණය කරන ලද්දේ මවිසින් නැත්නම් මගේ අවිද්‍යාව විසින් මගේ ආශව ධර්ම විසින් මගේ අනුසය ධර්ම විසින් මගේ උපදි විසින් මගේ මනාපය මනාප විසින් මගේ පෞරුෂත්ව විසින් මගේ කර්මජවය විසින් අපි මේක සතරබලදාරි දෙයයන්ට හේතු කරා නෑ අනේ අපි මට වෙච්ච දේ කියලා ඉසහසගෙන බැඳගෙන ඇඬුවා කල් දහහක මගතුවක් වෙන්නේ ඒක විපස්සනාව නෙවෙයි එයාට දැනගන්න වෙනවා මෙන්න අශික්කිත හිත. මෙන්න අභාවිත මනස. මෙන්න සංවර නැති ඉන්ද්‍රයන්. ඒ නිසා මේකෙන් ඕන තරම් යන්න පුළුවන්. ටිකට ටික ටිකට මාව අරගෙන නහය විදලා නාශන දාගත්ත මිහරකෙක් අදගෙන යනවා වගේ මනාපෙදි කියන්න පුළුවන්. නමුත් නිකමට හිතන්නේ මනාපේ පාලනකොට මනාපේ දැක්කනම් මේ සා විශාල දුක්කක්. මේ සා විශාල අනු නූපන්න අමුතන භාෂයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාව රැකගත්ත දවසේ මේ වෙච්චි මේ මඩ ජෝරුව තුර මොන්න තරම් ගැඹුරු ධර්මයක් මොන තරම් ගැඹුරු ඥානයක් මොන තරම් ගැඹුරු ශිල්පයක් මොන තරම් ගැඹුරු කුසලතාවයක් තියෙනවා ඉසාරවචනාංශයේ මතක් කරනවා චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං ඇහැට රූපයක් දකින්නොත් මනාපමනාපෝ මනාපමනාප කියන දෙකෝ කාල වෙනවා. ඒ ඇති වෙන වෙලාව පිළිබඳ කොච්චර ලෑස්ති වෙච්ච ළමනක් කොච්චර අවදි ගතියක් කොච්චර සත්‍යක් තියනවද කියලා කියනවා තියෙන්න ඕනද කියලා කියනවා නම් යත්වාදි කරන මේ තංග සංගතම් විරන්තං උප්පද්දති අභිජ්ජා පදෝනසා පාපකාකුසල ධම්ම තස්ස සංවරාය ආපජ්ජති මේක පිළිබඳව ඉන්දිය සංවරයෙන් තොරව හිටියොත් යම් ආකාරයකින් මට පහළ වෙන්න පුළුවන් ලෝභ දෝෂ ආදී සීල අකුසල ධර්මයන් පහළ නොවීම පිණිස මම සංවර වෙන්න ඕන. යත්වාදිකරණ මේතං අසංගතම් විරන්තං මම ඉන්දියාව පිළිබඳ අසංගතව නැත්තම් මේ දකපු දේ පිළිබඳ ආඩම්බරයෙන් හෝ තරහෙන් හෝ සංවරයෙන් තොරව හිටියොත් මට පහළ වෙන්න පුළුවන් ආශාව තරහව කියන මේ ධර්ම දෙක ඇතුළු අනන්ත ප්‍රමාණ කෙලිස් ධාරාව විශේෂයි මම සංවේදී චක්කති සංචක්කුන්ද්‍රය. එයා ඇහ ආරක්ෂක මේක කාටවත් කළ දෙන්න පුළුවන්. මේ ගැන පශ්චාත්තාපල අපිට මේකේ කෙලවරක් කරන්න පුළුවන්. මේ බන නාහ අපිට කවදාකවත් මෙතන නිවන සහ සංසාර දෙක අතර ගැටේ ලියන තරක් තියනවා කියලා හිතනවා. ඒ වගේ මේක අනන්ත වාරයක් මේක අපි තුල වෙන්නත් ඇති ඉස්සල්ලා අපි මේක සමාදන් වෙලා තියෙනවා. ඇයි මේ මෙච්චර මේ කවදාකවත් ගණන් ගන්න බැරි රූපයකට හිත දුවන්නේ මොකද්ද මේ වම් දකුණ කරගෙන යනකොට ඒකට අමනාපයි. ඒක නීරසයි. ඒක ඒකාකාරයි. ඒක අපිට පේන්නේ අයින් කළ යුත්තක්. මොනවාරි දෙකින් ප්‍රතිස්ථාපනය කළ යුත්තක්. නමුත් ඇත්තටම බලනවා නම් මේ නීරස වුණත් ඒකාකාරී වුණත් ඒක කෙලෙස් සහිතයි. කෙලෙස් රහිතයි. ඒ නිසා මේ මතුවෙන ඒ අලුතෙන් පහළ වෙන්න පුළුවන් කෙලස් කන්දරාව කොච්චර දන් දුන්නා රැකී කියලා හිතනවා. කොච්චර මේ ත්‍රිතානපත්තන සූත්‍රේ කටපාඩම් කරාද රැකී කියලා හිතනවා. කොච්චර හරි මේක පොත් රැකපොන නිවන් දකින්නට වැඩ වැඩ හිටියට හරියයි කියලා හිතනවා. කවදා හෝ තමන්ම මේකට බහැලා පියවරෙන් පියවරට මේ කකුලේ තිබුණු පය හිත සතිය ඇහැට පනිනකොට පොඩ්ඩක් ට්‍රැක් එක මාරු කරන වෙලාවල් ගන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මේකේ තිබුණ උදාසීන හිතක් දැන් මේකේ තියෙන මනාප හිතක් කියන දෙක ඒක ටිකක් පිටේ ගැඹුරුයි. අල්ල ගන්න පුළුවන් නම් ඊට පස්සේ මේ පයේ යනකොට තිබුණ මේ දීර්ඝකම කම්මැලිකම ඒකාකාරීකම ඒකාන්තයෙන්ම අකුසලයක් විසින් ප්‍රක්ෂේපණය කරන්න ලද්දා. ඇත්තට මේක කෙලෙස් නැති තරම්. ඒක උපේක්ෂා සහිත තරම්. නමුත් අපිට අර දෙවිලේ දකින්න කුකුලාගේ කර්මනා මේ වේලේ පනේ සකතේම සුදු විලා වගේ අර ඒකාකාරී ඉත කියනකොට ඒක නීරස වෙලා වෙනද ඒකට පිටපයින් ගතියනවා ඒක අවිද්‍යාව කියපුවා මේ අනුචර්චකන් නිසා පෞසත්ත්ව නිසා මේක සිද්ධ වෙනවා ඒ වෙනුවට ගත්ත දේ ඇති වෙන මේ මනාපයත් ඒකාන්තයෙන්ම මනසේ සිපක්ෂේපණය කරන්න ලද්දා එතකොට මේ මනස විසින් ප්‍රක්ෂේපණය කරන ලද මනාපේ නිසා එතනක් මෙතනක් සහ අතරමැදක් මනාපයක් කමනාපයක් පහළ වෙනවා. මේක තමයි බුදුහමෝ චුතුපපාතඥානය කියලා කියන්නේ. දැන් මේ ඇහැ දකින්නකොටම ඇහැට රූපේ දකින්නකොටම දැනගත්තොත් මේ නයි යන්න හදන්නේ කෙලස් මාර්ගයට ඒ නිසා මම නැවත අඩුවනේ ඇහි රූපයක් තියෙනවා එක්ක දැනගන්නවා එහෙම නැත්නම් අයට හිත ගත්තොත් මට අතනක් මෙතනක් සහ අතරමැදක් කියන රූප දකින්නක පැත්ත වෙනුවට අපි නැවතත් පයට ඉන්න පුළුවන් රූප දකින්නවා රූප දකින්නෙක් වඩපත් වෙනවා මේ මේක මේ වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ මගේ මනස විසින් ආරූඪ කරගන්නක් නිසා රූපේ නයිසાર્ගික වටිනාකමක් නැහැ ඒක හරිය අමාරු කාටක තේරුම් අරගන්න. ඒකට කියලා දෙන්න තියෙන එකම ක්‍රමය තමයි එකම රූපයක් දිහා බලලා දෙන්නෙකුට සමාන මනාපකමක් පහළ වෙන්නේ නැහැ. ඒක එක්කනට බාහිර වෙන හැටි වෙනස්. එයාගේ රුචිකත්වය වෙනවා. එයාට තියෙන එයාගේ හැදියාව වෙනවා. ඒක පෙන්වන්නට මම හිතන්නේ ඒ බෞද්ධ සංග්‍රහකතක විදිහට වෙන්නදී ප්‍රසිද්ධාන්තු කෙනෙක් කියපු උපමාවක් තියෙනවා. ඒ සාරජ කියනවා හිමාලයේ තියෙනවා මානස විල කියලා එකක්. ඒ මානස විලේ තමයි ඔය පංච මහා ගංගාවන් පටන් ගන්නේ. ගංගා යමුනා චරවති සරබු බ්‍රහ්මපුත්‍ර කියන ගංගාල් පහක් පටන් ගන්න මේකෙන්. ඒක සම්පූර්ණ හිමතිය වෙලා ඇදිච්ච වැවක් කවදාකවත් වෙන්නේ නැහැ. අනවතප්ත කියලා සමානලාවට පත් වෙන්න තියාගාකින් ත්‍රිපිටක නානවතප්ත කියලා අපි සඳහන් කරලා තියෙන එක මානස විල කියලා කියනවා. මේ මානස විලේ ඉන්නවලු රණහංසයෝ જાතියක්. උන් තාමත් නර පිරිසුදු ජලයේ ජීවත් වෙන. හරිම කටහඬ වෙනස් සත්තු જાතියක් නැහැ. ඉතින් ඒ ඒ පරිසරෙමයි ඉන්නේ මියා නිහාට යන්නේ නැහැ. ඉතින් මියා වඳුරෝ කියන කතාව හැටියට මානසිකේ ඉන්න රණාංශයකට කම්මැලි හිටිලා ඌ අර පල්ලෙහාට පේන පියාඹගෙන එනවා. පියාණෙල ගහක වහගෙන ඉනොත් අපේ මේ ගමේ ඉන්න පොකේ ඌ ගිලේ අත්තක වහලා ඉන්නවා. දැන් මානසිකලා කොකාට මම කොකාට කතා කරලා කියනවලු. මනුෂ්‍යව ඔබ දන්නේ නැහැ. මම ඉතලාගේ මහරද විලේකේ තන්නේ කර පිරිසුදු වතුර ඔක්කොම වතුර එන්නේ මේ හිමදිය වෙලා ඒකෙන් තමයි මේ සීළු ගංගාල් පටන් අරගන්නේ නිතරම උතුම් පිරිසුදුකමක් තියෙන්නේ කියලා මේ මානස විලේ තියෙන අවිත්‍රත්වය විවිධකම කියනකොට කොකාට පහපත් උනන්දුවක් නැති ජර්මනුස්සය හැඩ වැඩ දාගෙන ඉඳලා ඉවරලා මූණ දිහා බලන්න කිව්වලු ඉතින් කොකාට අහන්න ඕන කොයිද නන්දුව දක්වන්න බැලන ඕකේ මේ මට කරි නැද්ද කියලා මට කරි නැත්තම් මොන මානසික ලෙන්ගා කොකාට අති වැඩක් නැහැ ඌට ඕන කරලා තියෙන්නේ මට කරි අපි ආසව ධර්ම වලටත් ඕන වෙලා තියෙන්නේ අපි උපදීටත් ඕන වෙලා තියෙන්නේ ඔය මට කරි තමයි ඔතන තමයි තණ්හා කියන්නේ ඔතන තමයි මාන්නේ කියන්නේ ඔතන තමයි දිත්‍ති කියලා කියන්නේ ඔකට ඕන්න සාමාන්‍ය සිංහල විදියට කියන්නේ දේශපාලන වාසිය, ආර්ථික වාසිය සහ සමාජික වාසියටයි අපි මේ උදේසන නටන්නේ. යමකින් යමෙක් ආර්ථික වාසිය, දේශපාලන වාසියක් හෝ සමාජික වාසියක් ගන්න හදනවා නම් ඒක බුදුරජාණන්සේ පිළිතේ ලාභ සත්කාර සම්මාන සිලෝක සදායති කැමැත්ත. ලාභ සත්කාර සම්මාන සිලෝක සදායති කැමැත්ත තියෙන තාක් කල් නිවනේ පරිබාහිරයි. නිවන එක පැත්තක් ඒ පැත්ත මේ පැත්ත. අඤ්ඤෝනි බික්ක වේලාව සක්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝනි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. මේක දෙපැත්තට චික් කරපාන දෙකක් වගේ. මේ පැත්තට ගියොත් මේකෙන් ඈත් වෙනවා මේ පැත්තට ගියොත් මේකෙන් ඈත් වෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නයක් මහර පහළ වෙනවා. යම් තැනක දේශපාලන වාසියක් ආර්ථික වාසියක් හෝ සමාජික වාසියක් තියෙනවා අපි ඒකට උනන්දුවක් එළවමක් තල්ලුවක් තියෙනවා. මොනම සිද්ධියකාරී ආර්ථික දේශපාලන සමාජීය ආශයක් නැත්තම් උනන්දුවක් එන්නේ නැහැ. ඉතින් ඒකට කොහොමද යෝගාචර භාවනා කරන්නේ? යෝගාචර මේජිකයන් තල්ලුකෝ. උදාහරණයක් වශයෙන් කියනවා මේ රූපේ බලනකොට මනාපයක් තියෙනවා. මේ මම දකුණ කිව්වට මනාපෙත් නෑ, අමනාපෙත් නෑ, නිකන් කැඳවන්නා වගේ, ලුණු කැඳ වගේ. ඉතින් කවුද මේක දිගේ යන්නේ? ඒ වෙනුවට මනාපෙට පනිනවයි කියන එක මේ තරම්ම න්‍යායක්. නමුත් මේක දකින්නකොට මේ තාක් සංසාරේ මම මොකද වෙලා තියෙන්නේ? අපි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක නැති මාර්ගයේ ඉන්නකොට ඒක ලැබෙන කන් දිව දික් කරගෙන ඉන්නවා. දකබ්බු ගමන් පන්න. පැනපු ගමන් ආතතිය පාන. ඊට පස්සේ ඒක සාධාරණීකරණය කරන්නයි අත්පාඩු කරන්නයි විශාල ගමනක් යනවා. එතකොට අර භාවාදේන ඒ දෙයට අපිට හම්බෙන දඬුවම තමයි විශාල සංසාරයක් ලැබෙනවා. ඉතින් අපි අහන මරණ මොහොතදී කොහොමද චුතිහිත පහළ වෙන්නේ කොහොමද මේ ඊගාව පුනර්භවයේ පහළ වෙන්නේ කියලා. ඉතින් ඒක මේ ඔලිම්පික් ගහන වැඩක් මේ වෙලේ දියවලා දුවන්න බැරි එකට මොන ඔලිම්පික්ද? මේ ඉදිනදා ලක්මන් කරනකොට සතිය පිටවන්න බැරි කට්ටිය අහන කොහොම සාද චුතිහිත වෙනකොට කොහොමද? මම ඇත්තටම දන්නේ නැහැ. ඒක මම සාධාරණ වෙන මට තේරෙන්නේ නැහැ. ඔය ඔය පරිසන්දි හිත කියන එක දන්නේ පුළුවන් නම් බලන්න මේ පයේ තිබුණ හිත ඇහැට පයින්කොට පයේ අන්තිම හිත චුටි හිතනවා ඇහි පහළ හිත ප්‍රතිසන්දි මේක උදාසීන කෙලස් නැති හිතක් නමුත් අපිට මේක නීරසයි ඒකාකාරී කම්මැලි කිය. වර්ණවත් තරක ඒක නිසා මේකට පයින් එක සාධාරණ. නමුත් මේ මම පෙන්නන කාරණා තමයි මේක බලන්න පුළුවන්. මේක දකින්න පුළුවන් මේක විනිවිදින්න පුළුවන් කර්මාකල මේ විනිවිදින වෙලාවේදී වැරදුනායි කියලා ගණන් ගන්න එපා මේ සංසාරේ පළවෙනි වතාවට ඇත්ත ඇති හැටි දැකීම මේක වැරද්දක් මේක ඒකාන්තේ වැරද්දක් තමයි නමුත් මේක පිළිබඳව සාධාරණේ නැත්තම් අපි කොහොමද මෙච්චර මේ බොල් බහගත් අවිද්‍යාවක් පුංචි කරලා කඩන්න පුළුවන් වෙලාව කඩා ගන්න නැතුව අපි මේ මරණ මොහොතේදී කොහෙද ලියන්නේ ඊටදී බරපතල කෙලෙසක් කෙනෙකුට සතෙක් මරන වෙලාව මකමක් කරන වෙලාවක බේරන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේක අඩු කරලා අඩු කරලා අඩු කරලා එයා සිල්වත් තැනකට ගෙනල්ලා භාවනා කරවලා සක්මනේ පුළුවන් තරම් සතිය පිහිටුවල අභියෝගයක් දෙනවා. දිගින් දිගට යන්න එපා හැරියක්. හැදලා අපවරේ. හැරන තැනදී බුදුහාමුදුරුවෝ කොහොමඩක් අත්දන්නවා අපි ටිකක් අනතුරුදායකයි. අපිට කෙලෙස් පහළ වෙන්න ඉඩ තියෙනවා. ආනේ කෙලෙස් පහළ වෙන තැනට මේ එදිනදා පවත්තන සතිය නෙවෙයි අතිරේක සතියක් කරගන්න. දුෂ්ට දෝෂ එකක් දාන්න. දාලා බලන්න ඕනේ දැන් මිනිච්ච සතිය හැරෙනාට පස්සේ අතර කරගෙන ඉන්න මට පුළුවන්. බැරි වුණාට කමන්නේ නැහැ. මම ආයෙත් කරපන්. ආයෙත් කරපන්. ඒක හරියට කියනවා නම් ඩ්‍රයිවිං ඉගෙන ගන්න වෙලාවක කෙලින් පාරක ඩ්‍රයිවිං කරන්න ඉගෙන ගන්න පස්සේ ඕන ගන්න එක නැකනද හරස් පාරකට දාන හැටි ඉගෙන ගන්න. එතකොට අපි අර හයි ගියර් එකකින් ලෝ ගියර් එකට දාන්න ඕනේ, සිග්නල් දාන්න ඕනේ, පිස්සරයින් පස්සේ කිනව බලන්න ඕනේ. ඒක ලෙවල වේගය අඩු කරගෙන ඒ හරස් පාරකට දා ගන්න ඕනේ බෝක්කුවට වතගන්නේ නැතුව. අනේ එතකොට තමයි අපි ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා. කෙලින් පාරේ පාගල යන එක පිටිනික වාහනයක් ස්ටාර්ට් කරලා දීදී ඉතින් ඒක තුනක් වෙනවා දැන්. chimpanzee වුණත් වෙනවා දැන්. නමුත් අවශ්‍ය විලාදී හන්දි ස්ථානයේදී ඉරියාපත සංදිය මෙතනදී තමයි ඩ්‍රයිවිං වල එහෙම නැත්නම් මාර්ග නීති වල වැදගත් සංදි ස්ථානය. නැත්නම් භයානක අනතුරු සිදුවන තාක් සිදුවෙන්නේ සංදි ස්ථානය. දැන් බුදුරජාණන්සේ මෙතන වෙන්නේ ඉරියාපත සංදියක්. පැවිදෙන ඉරියව්වේ ඉඳලා යන්නේ දකින්නෙක් වඩපත් වෙන තැන. යන්නේ අහන්නෙක් වඩපත් යන්නේ ගඳ බලන්නේ රස බලන්නේ. ඉතින් මේ වගේ ප්‍රස්තා කියලා කෝටි ගණක් දවසක් තුල ඇතුළත අපිට හම්බ වෙනවා. අන්නේ හම්බ වෙන වෙලාවට අපි ආර්ය විච සතියකින් යුක්තව දැන් අනුගාන මේ ඊගාව සංදේදී මම මේ වෙන සිග්නල් දාලා නෙවෙයිනේ කපන්නේ මේ වෙලාවේ අපි. අපිට සිග්නල් දාලා දකුණට කපන්නේ. ඒක නෙවෙයි සක්මන් කරන්නයි බහින්නේ අන්තිමට රූප බල බලයි නතර වෙන්නේ. දන්නේ නැහැ කොයි වෙලාවෙ සිග්නල් දැම්මද අන්තිමට උන්ට ඇක්සිඩන්ට් එකක් හැප්පිච්ච වෙලාව තමයි ඕන්න දන්නේ ඇක්සිඩන්ට් එකක් හැප්පුණා ජනසංඛ්‍යාව කියලා. මේකට අවදි වෙච්ච දවසේ මේකට අවදි වෙච්ච දවසේ තේරෙන පටන් අර ගන්නවා බුදුහාමුදුරෝ දුක්කරං කරෝති දුත්තදං දදාති දුක්ඛමං කමති කියන කවදාකවත් ගුරුවරයෙකුට තව දිනකට කරන්න බැරි දුෂ්කර කෘත්‍යයක් මේ ඉෂ්ට කරන්නේ ඉතාමත්ම දුෂ්කර දැනුමක් අපිට දෙන්නේ. ඒ සඳහා පුත්‍රයන්වන්ස ඉවසන ඉවසිල්ල අම්මා කෙනෙක් දරුවෙක් වචනකට ඉවසනට වැඩිය ලොකු ඉවසිල්ලකින් මේක දෙන්නේ. කල්යාණ මිත්‍රත්ව කියන්නේ මේකයි දුක්තදන් දදාසි කවදාකවත් කෙනෙකුට දෙන්න බැරි දෙයක්. දුක්කරං කරෝති මොනම තාලකින්වත් සතිය නැති බනහව නැති මේකට ලෑස්තිලා ගියේ නැති වැරද්දට සමාව දෙන්නේ නැති කවදාකවත් කෙනෙකුට මේක වෙන්න බෑ. නමුත් අවුරුදු 2600ක් මානව ඉතිහාසයේ කවදාකවත් නොවිච්ච මේ සහ සියු කරුණ අපි දක්වාම ප්‍රමිලා තියෙන පුත්‍රජානකගේ මේ දේශනා විලාසය. උන්වහන්සේගේ ගෝලිය මේක රැකගෙන වනවාගේ ඊගා එකනට මේක බාර දීලා අතරමැදි බැටන් එක හැලෙන්නේ නැතුව පාස් කරනකොට මේ කොල්ල වල් පටන් නැතුව ජීවනිසා ඒ නිසා අපි කවි වෙලාවක් හරි ඒ සතිය කැඩෙනවා ඉරියාපතක් මාරු වෙනවා ඇවිදින්නේ දකින්නක් වලට මාරු වෙනවා ඇවිදින්නේදී ඇවිදීමේදී ඒකාකාර නීරස ගතියක් තියෙනවා දැකීමේදී වහාම මනාපමනාවට මහාන වෙනවා මාරු වෙනවා ඒක දකින්නකොට ඒ චිත්තක්ෂණය බුදු වෙනවා ඒ චිත්තක්ෂණය ධර්මයට පණිනවා බුදුන් දකිනවා මේ චිත්තක්ෂණේ පේනවා මේක මෙතෙන් දෙනකන් ගినాපු ස්වාමීන් වහන්සේලා නැත්නම් මේ ආර්යයන් වහන්සේලා කොහොම බඩතුලිය සංගවාගෙන මේක ඇවිල්ලා ඉන්නේ නැති. ඒකට පස්සේ හිතනවා මම සීලවත් නොවුණා නම් මම මේකට එකතු වෙන්නේ නැහැ. ඒසොන් උන්වහන්සේලාගේ මේ ගමනට මම මේ ගినాපු සීලය කියලා බුදුන් කෙරේ අවෙක් අප්‍රසාදේ, ධර්මයේ කෙරේ අවෙක් අප්‍රසාදේ, සංඝයා කෙරේ අවෙක් අප්‍රසාදේ, තමගේ සීලය පිළිබඳ අවෙක් අප්‍රසාදේ. ඒ අප්‍රසාදේ කියන්නේ ඇත්තටම සෝවන් වෙනකොට නම් මෙතනදී ඒකට පන්නරයක් එනවා. අන්නේ පන්නරේ එනකොට අපි මෙතෙක් කල සක්මන් කරන්නත් ඇති සක්මනේ සතිය තියෙන්නත් ඇති සක්මනේ සතිය සක්මනේ තුරු දකින්නට කැඩෙන්නත් ඇති කැඩලා පශ්චාත්තාප වෙන්න ඇති ඒකට අප අවිද්‍යාවේ උපදින හැටි විතරක් ගන්නවා මොකද පශ්චාත්තාපේ නැති මේ සංසිද්ධිය බලලා මෙන්න මෙතන ඇති වෙන මේ මනාපය රූපෙටයි එකක් නෙවෙයි ඇහැටයි එකක් මේ මගේ මෝඩකම නිසා ඇති වෙන කම් මම ප්‍රක්ෂේපණය කරන එකක් මගේ ප්‍රතික්‍රියාවක් අන්නේ ප්‍රතික්‍රියාව මත තමයි මතුවෙන තා කෙලස් කඳ පහළ වෙන්නේ ඒක මත වුණත් මතුවෙච්ච බව දන්නවනම් දැක්කහනම් බුදු වෙනවා ඊට පශ්චාත්තාප වෙනවා සත්‍ය අසප්පුසයි අන්තර මෙතේ කළ සප්පුස කරන අනන්තවත් කරලා තියෙනවා මේක දැනගන්න උත්සාහ කරලා නැහැ. නමුත් මේ ද්වේතානපස්සන සූත්‍රයක් වගේ අහනකොට බුදුහාමෝ පෙන්නලා දෙන්න හදන්නේ ඔබ මේක ආදයක් කරත්තක් කියලා ගත්තනම් සංසාරේ. මේ දක්ෂ යෝගාචරක මේ කතා කරන සත්‍යයක් තියෙනවා, ලෑස්තිලා තියෙනවා, දැකලා තියෙනවා. දැකලා අයියෝ මගේ හිත ගැටුණායි කෝ චල්චුරු ගෑවොත් දැන් දැක්කම කමන්නේ දැන් මම ඕන මට ඒක දිගියාන පුළුවන් නැත්නම් පස්සට හිතව සක්මන්ට එන්න පුළුවන් මට පේනවනේ දැන් මේකට සරබලදාරි දෙවි කෙනෙක් සම්බන්ධ නැහැ කියලා. මට පේනවනේ වෙන බලවේගකින් නෙවෙයි මේක එන්නේ කියලා. මේක තනිකර මගේ තිබිච්ච රුචි අරුචිකම් නිසා මා විසින් ප්‍රක්ෂේපණය කරන්නක් මේ කියලා දන්නවනම් දේ තමන් සරබලදාරි දෙවියෙක් වගේ සන්තෝෂයක් ඇති වෙනවා ඇති වෙන තා කෙලෙස් මිත්‍යක් ඇති කරලා තියෙන්නේ මමනේ බුදුජානනාංශය සඳහන් කරලා තියෙන පූර්ණදත්ත ජාතකයේ මේ යකා මේ මැව්වයි කියන එක ඉන්නවනම් මේකම අවලා තියෙන සුද්ධ දුකක් නේ. මේකට කවදාකවත් බැවුම්කාරය කියන්නේ නැහැ මොකද කියන්න ඕනේ විනාශකයයි කියලා. ඒ කාටද කතා කරන්නේ අවිද්‍යාව. සර්වපරතරදී විනාශය කියලා කියන්න වලනේ අවිද්‍යාවට මෙතන පේනවා. ඒ අවිද්‍යාව නිසා අර ලස්සනට නීරස වුණත් කම්මැලි වුණත් ගමන් කර සතිය වැත්තක තියෙද්දී විශාල කෙලෙස් මාර්ගයක් පහළ කරලා අවිද්‍යාව වැත්ත කරලා බලාගෙන ඉන්නවා කියන බලන්න හරි අප්සෙට්නේ වැඩි රූපයක් ඇවිල්ලා හැය කඩුණනේ ඔයා පොඩ්ඩක් කනගාටු වෙන්නකෝ වැඩියා ෆ්‍රස්ට්‍රේට් කරන්නේ ඒක ඔයාගේ සදාචාරය වෙනවා ඒක ඔයාගේ බයලජ්ජාව වෙනවා ඒක බොහොම හොඳ සීලයක් කියලා අපි සාමාන්‍යයෙන් සවකම කන්දලකුත් දානවා මේක කිසි බයලජ්ජා ඇති කරන දෙයක් නෑ මේක සදාචාර මොකක්වත් නෑ මෙන්න අවිද්‍යාවට ඇති කරන දේ ඒක කලින් තිබුණ එකක් නෙවෙයි එතනම පහළ වෙන අවිද්‍යාව එතනම පහළ වෙන මනාපයක් එතනම පහළ වෙන ප්‍රක්ෂේපණය ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මහණෙනි මේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි මම කවදාවත් නෑ කියන්නේ නමුත් මහණෙනි දුක දුක වශයෙන් දකින්න විතර මනාපයක් රසයක් සුන්දර දෙයක් මනුස්ස ජීවිතේම නැහැ කියන්නේ. ඒ නිසා මේක වෙන වෙලාවෙදී ඒ දකින්න පුළුවන් නම් දකින්න විතරක් නෙවෙයි තමයි මෙතෙක් මේ දේ දකින්න පෙළ ගැහිගෙන ආපු හැටි වරද්ද වරද්ද ආපු හැටි සතිය කැඩිච්ච හැටි පශ්චාත්තාප වෙච්ච හැටි අද යන්තම් මේක දැකලා පශ්චාත්තාප මේක සිද්ධිය දැක ගන්න පුළුවන් වෙච්ච වෙලාවේදී ඇති වෙන ආඩ්‍ය ගතිය. ඒ ඇති වෙන තෙද උද්‍යාන සඳහන් කරන පස්සේ උච රූප දැක්කට කවදාකවත් කිලස් වෙන්නේ නැහැ. ආනන්ද බුදු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රූපේ දකින්නට සතිය නැත්නම් ඒ මනස විවිධාකාර උපවාගෙන අභාගෙන ඒකදී සන්තෝෂ වෙවි යනවා. දසෝ රාජ්‍යතු රූපේති රූපං දිසපටිස්සත. රූපේ අභිරමණය කරන්නේ රූපේ අභිරමණය කරන හිතම සතියෙන් දකින ඕනම නාමේ පානවා. එතකොට ඒ පුද්ගලයා ඒ දැකපු දෙයට බැස ගැනීමක් කරන අනේ මම ලස්සන රූපයක් දැක්ක හරි වටිනවා කියන එකක් දකින්නේ. එයා විරත්ත චිත්තෝ වේදේති. යා දකින්න මේ බය සක්මනේ පාත්තන්න ඕනේ හිත උකිට කඩන ගියා ඒක පිළිඳ රත්යෙන් මනාපයෙන් ප්‍රේමයෙන් නෙවෙයි බුද්ධ විදිනේ විරත්ත චිත්තෝ අනේ මගේ හිත පිටියා වහාම මම දැන් දැනගන්න ඕනේ කියලා විරත්ත චිත්තෝ වේදේ තංච නාජ්‍යෝස චිත්තෝ කියන්නේ මම ලස්සන දෙයක් දැක්කයි කියලා ඒක ගෙවදින්නේ නැහැ ඒක අභිවදනය කරන්නේ කාටවත් කියා බාන්නේ නැහැ. අභිනන්දනය කරන්නේ. එයා දන්නා මම කරනවා නම් කරන්න ඕනේ. ජීවාත්මයක පයි. දැන් මේ මොකද්ද උපදී උපතියක් නිසා හෝ අවිද්‍යාවයිත පිට පැන්නා. එන්නේ ඒ වෙලාවේ ඒ පුද්ගලයා රූපය දැක්කේ නමුත් ඒ සත්‍ය පිහිටීම නිසා හිතේ කෙලසීමක් පාර වෙන්නේ මොකද එයා දන්නවා වෙන සිද්ධිය හොඳටම දන්න නිසා ඇවිත් වෙන ඥානය ඇති වෙන විපස්සනාව ඇති වෙන විනිවිද දැක්ම කොච්චරද කියනවා නම් එයා දරගන්නවා මේ වැරද්ද නොකර මට මේ දැනුම ගන්න බෑ ඒ නිසා වෙනද මේ වැරද්දෙන් පශ්චාත්තාප වෙන දුකක් ඇතුළට ආරමයි ආන්ත්‍රණය දැක්කා ඉතිරේ පිටිපස්සේ සිද්ධ වෙන්නේ දැක්කයි කියලා රූප දැක්කත් වේදනාවින්ද ඒකේ නාටක කෙලෙස උපදින්නාය මනුසයා ඒ නිවනට ඉතාමත්ම ආසන්න පුද්ගලෙක් කියලා කියනවා. ඒ නිසා මේක දන්නේ නැති කෙනා සත්‍යයුක්ත රූප දිහා බලන කෙනා දිහත් වැරද්දෙන් බලනවා. රූප බලන්නේ ටික කරන්නේ දින අනමනස භාවනා කරන කෙනෙක් සිල්වත් කෙනෙක් බලන රූප දිහා බලනවා කියන්නේ. මේ සර්වඥාන්සේ කියන රූප නොදැන නිවන් දැකීමක් කරන්න බෑ. එහෙනම් පොට්ටියෝ තීරම නිවන් දැකලා තියෙනවා. මේකෙමනේ රූප බලලා විහිළුවල කියන්නේ කෙනෙහිල්ල විචාරය. ඔබ නොබලෙන් නිවන් දකින්න ආනන්ද. උපපති ಜಾති යන්නේ ඔක්කොම නිවන් දකලා තියෙන්නේ බෑ. මේක වෙන රූප දකින්න දකින්න කියලා සුපදින හැටි දකින්නවා. ඒ දැකීම නිසා රූපය අභිරමණය කරන්නේ, අජෝසනය කරන්නේ නෑ, අභිවදනය කරන්නේ කවදාකවත් නැති විදිහට රූපය දකින්න යාන්ත්‍රණය දකින්න. මේකමයි සත්‍යයක් කරන්න යාන්ත්‍රණය. මේකමයි ගඳක් බලනකොට යාන්ත්‍රය. මේකමයි රසක් බලනකොට පහසක් ලබනකොට මේ රූපය ඊටාත්ම සූක්ෂමයි. අල්ලන්නම නිසා කොයි වෙලාවක හරි මේක පිළිපදව පියවරක් තිබ්බොත් ශබ්දෙදී, ගන්ධෙදී, රසෙදී ඕනතනකට ඊට පස්සේ ඇති වෙන දෙයට කියත හැකි රූපය දැකීම දැකීම මතින් නතර කරයි. ඒකට කියනවා දිත්තේ දිත්තවත් සම්බවිස. ඒ රූප දැකපු පිළිබඳ ආඩම්බර කතා කරන්න යන්නේ නැහැ. තොරන් ගන්න යන්නේ නැහැ. ප්‍රපංච කරන්න යන්නේ නැහැ. රූපේ දකිනකොටම බ්‍රේක් පාගනකොටම ස්කිඩ් කරන්න තවහනේ ඉන්නවා. ඒව නැත්තම් සර්වඥන්සේ කියනවා නේ මට. මේ සර්වඥන්සේ ඉදිරියට කරන හැටි මේවා. රූපේ දකින්නේ පොට්ටෙක් වගේ. රූප දකින්නකොට අන්ධෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. රූප දකින්න නම් දුරදි කියන ගමන නතර වෙනවා. චක්කු මාසය තාන්දු ඇසත්තේ නමුත් රූපයක් දකින්නේ නමුත් ඔහුගේ ක්‍රියාවලිය හරියටම අන්ධේක වැඩ පිළිවෙලක් නිසා බලාගෙන හිටියනෝද ඇත්තට කේස් කරන්නේ කදාක සත්‍ය වීඩියෝවලදී භාවනා නොකරපු මේ පිට ප්‍රතික්‍රියා ඕනක් නැතිකරන්නේ තින්නේ මේ මනුස්සයා සම්පූර්ණ යෝගාවචරයට ගැලපෙන්නේ නැති අසභ්‍ය රූපයක් දිහා බලනවා රස විඳිනවා කියන්නේ රූපයක් දකින්න වේදනාවක් තියෙනවා නමුත් අභිරමණයක් නැහැ ඒක දිත්‍ති දිත්‍තමත්තං කියලා කියනවා. නැත්තම් චක්කු මාස යතාන්දෝ කියලා කියනවා. රූප බැලුවේ නමුත් ඇස්තිබුනේ නමුත් එයාගේ ඇතුළත වැඩ පිළිවෙල අන්දේක අය. මේකට ලස්සන උපමාවක් කියනවා අපේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. මේක මේ ඇති කරගත්ත පදනමේ ඉඳලා බලනකොට මේක අදාළ වෙන්නේ. මේ ද්විත ද්විඝටනාත්මක වාදය විපස්සනාගේ ද්විඝටනාත්මක භෞතිකවාදයේදී බුදුරජාණන් මෙන්න මේ ද්විඝටනාත්මක භාවයේ ධානපස්සනාව පෙන්වන්න උදාහරණ උපමාවක් පෙන්වන පරණ සින්කර් මැෂින් එකක් ගත්තොත් ඉදිකට දිගේ නූලක් යටට බහිනවා බොබින් එකේ පැත්තේ නූලක් උඩට එනවා දැන් මේ දෙක ඇකිල්ල තමයි අපි මැෂ්ම කියලා කියන්නේ ඉතින් මහගෙන යනකොට අපි කවදාකවත් බොබින් එකේ සෙල්ලම් දන්නේ නැහැ නේ බොබින් එක අරලා පහත් මහාන ටේලර් කෙනෙක් කරලා ඒක නිසා අපි දන්නේ ඉදිකට යනවනේ බස්පත් පැටියකට යනවා. මේක තමයි සාමාන්‍ය ලෝකේ දකින දේ. නමුත් මෙසි මහානෙක් කරලා ගන්නවා යටින් බොබින් එකට ගෝල් දාලා තියෙන කාර්යස ගන්න තද කරලා තියෙන ඒකට තමයි යටින් යනකොට ඇඟට නොදැනී යටින් කොක්ක ගාගෙන ගාගෙන ගාගෙන යනවා. අන්තිමට ලෙඩ ගත්ත පස්සේ ඒක තමයි හිලා තියෙන මුතු වැඩ බැලුවා. අපි හිතමු බොබින් එකේ නෝ ලියුරුමයි කියලා. ඉදිකට ගහන එක උඩින් බලනකොට නූල වැදීගෙන යනවා වගේ පේනවා බෑෙන්නේ නැහැ. රෙදි රෙදි පුරුද්දෙන්නේ නැහැ. එචුන මේ rahat වෙනවා කියලා කියන්නේ බොබින් එකේ නූල් ඉවර වෙනවා කියන්නේ. පුතත්ජනය කරන්නේ ඉවර වෙනකොට බොබින් එක පොරවන එක. දක්ෂ බහු කාර්යයක්. ඒක මුද්‍රජනාංශයේ ද්වේතාන මජ්ජි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. උපවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන දීපති සෝද සිබ්බනේ මංචක. දෙපැත්ත දැනගෙන මැද දැන් දන්න වෘද්ධන තන ඒකෙත් ඇලෙන්න එපා. එතකොට ඔබට බහුම් කාර්යය අහු වෙන්න පුළුවන්. මේ බැටටේ ගන්න හැටි. මෙහෙන් රූපේ දකිනකොටම මෙහෙන් ගිහිල්ලා මනාව කැමනාවේ කොක්ක වදින. මනාවමනාවේ කොක්ක වැදුන්නේ නැත්නම් රූප දැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ. මනාවමනාවේ දැක්කුණාට පස්සේ මනාවමනාවේ දැක්කයි. හලුනා කියලා දන්නවනම් ඒක කෙලෙස් නෑ. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. භාවනා නොකරපු බනනාහපු සතිය නැති ලැස්තිලා මනසකින් කියනවා හිතා ගන්නවත් බැහැ මේ කොහොමද මේ බුදුහාමුදුරුවෝ මේ අපිට මේ අවිද්‍යාව හරහා විද්‍යාව නැතික නැරිපින්න නැහැ. යටි වදිනකොටම ඒ යටි දිහා බලන ඉඳලා ලිහන දාන හැටි. මේකට තව උපමාවක් මම දෙන්නම් ටිකක් කළ බණහකට විද්‍යාවනේ නැත්තම් පුරාලතා කිව්වේ නැත්තම් හතර මං අන්තියක තියෙන වතුර කඩක් ගාව මනසේ බිලි පොක්කක් දාගෙන ඉන්නවා. මේ වරිම රොසල බලනකොට මිනිස්සේ බලනකොට ඒකේ ඉටි කට්ටක් වැටලා ගන්නවා. ඊළඟට කතා කරලා තියෙනවා මිනිස්සේ මාළුවෙක් කල්ලන්න ඕන නම් ඕක ගලවලා බිලියක් දාපන් බිලි පොක්කක් දාපන් ඉටි කට්ටක් නෝල ඇවිදින්නේ නැහැ කියලා. වෙනවන්සයි කියපන්සයි මොන දිහා බලලා ආය දාගෙන සීරිය සල්ලගෙන ඉන්නවලු මාළු වෙනවා. අරයා කියන එක ළඟ ඉන්න මනුස්සයට මේ මනුස්සයා බලනවා පිස්සුතෝ වේදෝ. අර ඉදිකට්ට දාගෙන මාළු වෙනවා කියන්නේ. ඉතින් මනුස්සය කියලා ඉවලු ආයිෂාර මනුස්සයා කියන්නේ තේරුම් නැද්ද? මාළු එක නම් අල්ලන්නේ නැහැ. මොකද බිලි කොක්කක් දානවා. මාළු එක කවු වෙන්නේ ඉදිකට්ටට. ආයිෂා මොන දිහා බලලා ආය කොක්ක දාගෙන ඉන්නවා. ගමේ මිනිස්සු ඔක්කොමලා ගිහිල්ලා කිව්වලු අහන්න ඊට පස්සේ ආරච්චි මහත්තයා කියලා. ඊට පස්සේ ආරච්චි මහත්තයා කෝට් එකක් දාගෙන මිත්තල පොත්තක් දාගෙන ඇවිල්ලා කිව්වලු මනස මේක මගේ වැයි කිය උඹට මොකක් හරි අත්‍යන්තයක් තියෙනවා දන්නේ නැහැ. ඒ කොක්ක බිලි කොක්ක දාගෙන මම මූණ දිහා බලන කොක්ක දානවා. ඉතින් ගාම සේවක ගිහිල්ලා දිසා හඳුරන. පස්සේ දිසා හඳුරෝ ගිහිල්ලා බැලුවලු අනුරි මංස ඇත්ත කතාව කන්නේ නැහැ බොන්නේ නැහැ කොක්ක ගහගෙන ඉන්නවා හැබැයි මාළු වෙන්නේ නැහැ. ඊමණසේ කතා කරලා කිව්වලු මනසෝ මම ඔක්කොම කී දෙනෙක් කිව්වද මාළුවෙක් නම් අල්ලන්න හදන්නේ බිරිගොක්කක් දානවා. මේ ඉදි කට්ටෙන් බෑ කියලා. මෙන්න ඕක දාගෙන ඉන්නවා. පස්සේ රජුරට ගිහිල්ලා කියනවා. පස්සේ රජුරෝ කරන් ගන්න තියෙනවා. ඉතින් පණිවිඩ දිගින් දිගට ඉඳලා වජ්ජත පස්සේ රජුරෝ වෙලාවක් පැහැදිලි කරගෙන යනකම බලනවා අනේ වන්දරේ ඕක දාගෙන ඉන්නවලු. පස්සේ බොහොම තෙදවත් රජුර ළඟට ගිහිල්ලා කොහොමද මගේ වෙයි කියේ. මම පිළිවඳ මට කීප දෙනෙක් මෙහෙම උදේට ඇවිල්ලා තිබුණා මම ඇහෙන් දැක්කේ නෑ මම දැන් දැක්කා. දැන් මේ මොකද්ද ඔබ මේ මේ ඉදිකටක් දාගෙන බලාපොරොත්තු වෙනවා. මාළුවෙක් කොන මේක කරන්නේ මම මේ රජෙක් කල්ලන්න හිටියේ කියලා. බිලිකොකට ආව වෙන්නේ සිනි සිනි සිනි ගාන ගන්න මාළුවෙක්. ඉදිකටට ආව වෙන්නේ ලේසි එකෙක්. මේ බිලිකොක කියන්නේ චපලකම. වංචනික කතිය, ඡාතගතිය, මායාවී කතිය. ඒකට ආවෙන්නේ තණ්හාමාන දිට්ඨි විතරයි. මේක කෙලින් වෙච්ච දවසේ මොන කෙලෙසයක්වත් අල්ලන්නේ නැහැ. මොන යකෙකුටවත් තේරෙන්නේ ඔක්කොම හිතන්නේ. ඇයි යකෝ ඔබේ චපලකම් පොඩ්ඩක් තියෙන්න බෑ. උඹට යමක් අල්ලන්න නම් කොක්ක තියෙන්න ඕනේ. කොක්ක දිගහැරියාට පස්සේ අහුවෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒක නිසා හැම සිද්ධියේ කරන මනාපමනාප දෙක තියෙනවා නම් කොක්ක තියෙනවා කියලා මම කියනවා. කොක්කට අහුවෙන තාක් අහුවෙන සිනිගන්න ගන්න මාරු. කොක්ක දිගහැරීම තමයි මේ සංයෝජන ධර්ම දිගාරිනවයි කියලා කියන්නේ. හැකිලි දිගාරිනවයි කියන්නේ සෝවන් වෙනකොට කොකු තුනක් දිගාරිනවා. ඒක කොච්චර දැම්මත් මොකුත් අල්ලන්නේ නැහැ. හැබැයි තව කොකු හතක් තියෙනවා. සකදාගාමී වුණ අනාගාමී තව කොකු දෙකක් දිගාරිනවා. පහත් වෙනකොට ඉතුරු කොකු පහක් දිගාරිනවා. කොච්චර දැම්මත් මොකක්වත් පැටලෙන්නේ ඉතින් අපිට අම්මලා තාත්තලා ගුරුවරු දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජයට උගන්වන්නෙම කොක්ක හදාගන්නයි. කවදාරි අම්මෙත් තාත්තෙත් දැකලා තියෙන සෝක දිගහැර ගන්න කියන්නේ. ඔක්ක දිගහැර ගත්තට පස්සේ ජීවිතයක් නැහැ. ඒකට එළවන්න යවයක් නැහැ. එනිසා කිසි අම්මගේ නෝට දවසකට කියන්න බෑ. ඊර්ෂ්‍යා කලක්කලයක් කියලා අම්මා මං කියලා ඉන්න බෑ දරුවන්ට කියන්නේ. බුදු වැයයන්ට අමාමෑණි බුදු පියාණන් වහන්සේට සමන් කිලින් කරගත්ත නිසා අම්මලා තාත්තට බම්බු ගහගෙන කියන බවරි මයි ගාවට මම දෙන්නම් ඔබට පුතේ ආස කියලා අපිට දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේක මේ කොක්ක ගැන ආඩම්බර වෙන්න එපා. ඔය කොක්කේ බිල්ලක් අමුලක් මාළුවෙක් කොට ගන්න එක නෙවෙයි වැඩි මේ කොක්ක දිගහැරලා බලන්න. 100 200ක් ඉස්සරහට ඒ මොන කොක්කක්වත් මේ දිගහැරිච්ච දිගට පැටලෙන්නේ නැහැ. ඒසම මුළු ලෝකෙම චපල වුණා. මුළු ලෝකෙම වංචනික වුණා. තමන් කවදා හරි දැනගත්තොත් රූප දැක්කත් මනාපමනාප පහළ වුණා. ඒ මනාපමනාප පහළ වීම දකින්නනම් මේක ප්‍රශ්න තියෙන්නේ මගේ කොක්ක නිසායි මේ කෙලෙස් මට වදින්නේ. මම මේ කෙලෙස්ය පිළිබඳව මේ චපල බව පිළිබඳව මේ වංචනික බව පිළිබඳව මේ සතගති පිළිබඳව මේ මායාකාරී ද්‍රව්‍ය පිළිබඳව මම ලැජ්ජාවටපත් වෙනවා. මම පුරුවතර මේක දිගට ගන්න උත්සාහ කරනවා කිව්වොත් විතරක්. එහෙම ටිකක් ඒක දිගට ගොත්තු පේන්න පටන් ගන්නවා. කොක්ක තියෙන කරලා දෙන්නේ කොක්කම තමයි. අක්ක නිකන් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදි තමයි කියලා අපි කොක්ක තියෙනවනම් අහුවෙන හරියක් අහුවෙන කොක්ක තමයි. මේක පොඩ පොඩ දිගහැරෙන දිගහැරෙන වෙනවා අපි හිතනට වැඩි පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා. ওই කොක්ක දිගහැර ගැනීමට අහන වෙලාවදී සතුටුමත් වෙනවා. බලන වෙලාවදී සතුටුමත් වෙනවා. ගන්ධ රස බලන වෙලාවදී දසමත් වෙනවා. ඒගොල්ලොත් අහනවා. ඒගොල්ලොත් බලනවා. ගන්ධ රස බලනකොට බලන්නේ ඔය පෙන්වන්න නැදද සෝබනේ නෙවෙයි ඒ හරහා කොක්ක වදින හැටි. යටින් බොබින් එකේ නූල වදින හැටි බලනකොට ඒ මනුස්සයා බලන බැඳින්න ඇස්සත්තේ නමුත් අන්ධයෙක් බලන්න ආශය කෙලෙසින්නේ. මුචනසී තාම කෙලින් මන කියන්නේ කිව්වට පස්සේ බාහ්‍ය දාර්ශනික කිව්වේ බාහ්‍ය දැනගත්තත් නොදැනගත්තත් බැහිව බැලීමෙන් නතර වෙනවා ඒක න්‍යාය ධර්මයක්. උඹ තමයි ඒක මම තොරන් ගහනවා අසවල් දෙයක්. ආ ඒක නම්බුකාර දෙයක්, පිසුබ දෙයක්, අසුබ දෙයක් කියලා උඹේ රුචි අරුචිකම් වල හැටියට උඹේ පෞෂත්වය හැටියට උඹේ උපති හැටියට මේක දිගේ ප්‍රපංච කරනවා. ඒ ටික විතරයි කෙලස් කියන්නේ. රූප බැලීම නෙවෙයි. රූපෙත් කෙලස් නැහැ. උඹේ කියන ප්‍රපංච කරන්න කරන්න කරන්න සංසාරයක් වෙනවා. කොච්චර සත්‍ය හුවත් ඒ අහන සත්‍ය මත ඔබ මේ අභිවදනය කරනවට කියා පානවා. ඔබ අභිනන්දනය කරන එකට බැස ගන්න හදනවා. ඔබ ඒකට අජෝසනය කරනවා. අභිචෝසනේ බැස ගන්නත් ආඩම්බර වෙනවා නම් ඒ ආඩම්බර වෙන ප්‍රමාණයට කෙලසුත් තියෙනවා. කණින් අහලා මේ කණෙන් පිට වෙන්න ඇරිය නම් මොන කුණුවර්පය වුවත් කුණු වෙන්නේ නැහැ. ඕනේ ගුණක් මේ පැත්තෙන් එළිය පැත්තේ යනවා. ඕනේ ලස්සන දෙයක් බලන්න පුළුවන් අහන්න පුළුවන්. නමුත් ඇහුවට නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නම් වින්දට නොවින්දාදී ඉන්න පුළුවන් නම් ඥානයේ තිබුණට නොදන්නා කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් ඒ සම්පූර්ණ සඳහන් කර දෙන ඇත්ත ඇත්ති අන්ධෙක් විදිහට ඉඳලා බේරියක්. කන් ඇත්තේ නමුත් බීලෙක් විදිහට බේරියක්. නාසයේ දිව කණෙන් මුතේ ලැබුවට මොකද මුතේ නැති මූලෙක් වගේ ඉඳලා විදිහට බැරි කෙනෙක් වගේ ඉඳලා බේරියක්. කොන්දපණ තිබුණට වැඩ කරන්න පුළුවන් වැඩ මෙටන්න පුළුවන් කොන්දපණ නැති කෙනෙක් වගේ ඉඳලා බේරියක් බැන්නම් මලමිණියක් වගේ ඉඳලා බේරියක්. කිසිම කෙනෙක් අපිට ඒකට උදව් කරන්න පුළුවන් තැනක නෑ මොකද අනිත් ඔක්කොම තියෙන කොක්කේ. අපි උත්සාහ කරොත් මෙච්කල් කෑව ඇති මේ කොක්ක පොඩ්ඩක් දිගහැර ගන්න බලන්න ඕනේ කොක්ක දිගහැරියොත් මේ යම් තාක් යම් චිත්තක්ෂණයක අවිද්‍යාව පහළ වෙනද ඒ තාක් අවිද්‍යාව එතනම ලොප් කරන්න ලක්තනම ලොප් කරන්න පුළුවන් ඒකට බුදුහාමුදුරණ කරන්න දෙයක් නැහැ ඒ වගේම තමයි ලෑස්තිලා ගියේ නැත්නම් සතිය නැත්නම් බණ අහලා තිබුණ නැත්නම් මේ ඉතිසල වරද්දලා වරද්දලා වගේ වරද්ද වෙලා වගේ පශ්චාත්තාප වෙනවනේ මේක අල්ලන්න බෑ. මම මේක කල් පශ්චාත්තාප වුණා ඒක මගේ වැරද්දා. මම අද යෝගාචරයක් විදියට රූප බලලා මනාපය ඇති වෙන හැටි මම දන්නවා. සද්දයක් අහලා මනාපය ඇති වෙන හැටි දකිනවා. නැත්නම් ආන්නේ නැනේ බලන්නේ ආන්නේ වෙලාව මත ඒ මතින් නැවත නැවත ඒක කල්පනා කරලා පශ්චාත්තාප වෙලාව උදම්මනලා කෙලස් කන්දරාවක් ඇති නොකිරීමට කටයුතු කරන්න නම් ඒ කෙනා මෙතෙක් කල් කරගෙන ගිය වැරදි මාර්ගයෙන් ආදර්ශයක් ගන්න. නරක ආදර්ශයක් නෙවෙයි හොඳ ආදර්ශයක්. අරගෙන මෙතනින් පන්න ගන්න නැතුව වෙන මොනම විකල්පකින්වත් මේ පාඩම ගන්න බෑ. ඉගෙන ගන්න බෑ. ඒක නිසා මේ කරගෙන යන වැඩේ ඉතාමත්ම අභියෝගශීලී. එහෙම නැත්නම් තීරණාත්මක තැනකට පත් කරගන්න පුළුවන් අපේ තියෙන භාවනාවල තියෙන උනන්දුව මත. ඒසා සත්‍ය සමාධිය ආපු වෙලාවක භාවනා උනන්දුව ආපු වෙලාවක සක්මණේ විතරක් නෙවෙයි පරියන්කේ විතරක් නෙවෙයි රූපයක් බලන බලන වාරයක් පාසා සද්දයකට යන වාරයක් පාසා ගඳක් රස පහසක් තියෙන වාරයක් පාසා තීරු කර ගන්න ඕනේ එකක ඉඳලා එකකට පණින්නේ නැහැ අරකට වැඩිය මේක වැඩි සංහාවක් නැත්තම් එක ගෙන්දලා තව එකට පණින්නේ නැහැ. ඊට වැඩිය මේක වැඩි මාන්නයක් නැත්තම්. එක ගෙන්දලා තව දෙයකට පණින්නේ නැහැ. ඊට වැඩිය මම ආන්නේ නැත්තම්. ඒ නිසා ඒ කාරණක ඉන්නකොට එන්න එන්න එපා වෙනකොට අපේ හිත ඉබේම මොකක් හරි එකක් හොයාගෙන නිදහස කරනම් පාන පිටපයින්. පිට වෙන්නත් නම් කමන්නේ අර පිට මිනිහට බයිනවා. බලන්න මම මේ ලස්සන සති වඩා ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා මුළු ඉලි බහලා මගේ සතිය කැඩුවානේ. එතන සමනලෙක් ඇවිල්ලා ලස්සනක පෙන්නලා මගේ සතිය ගන්නවනේ කුරුල්ලට බයිනවා සමනලයට බයිනවා මලට බයිනවා නමුත් තමයි දන්නේ මේ වනාපමන අපේ Taman විසින් ඒක තාරුඩ කරගන්න බව දන්නවනම් අපි කැකිලි රජුට මේ තීන්දුවට යන්න එකක් නැහැ අපි තීරුම් ගනි වැරද්ද මගේ අතේ තියෙන්නේ නමුත් මගේ අතේ තියෙන නිසා මට පාලනය කරතයි ඒ නිසා මේක ඉන්ද්‍රිය සංවරය කියන මාතෘකාව ආරයි මම මේ විස්තර කරන්න උත්සාහ කරේ එතන එතන පහළ වෙන අවිද්‍යාව දන්නවනම් ඒ යෝගාවචරයට එකක් කල්පනා වෙනවා සතිය නැතුව ගත කරපු කාලයකට කරපු අවිද්‍යාවෙන් වෙච්ච වැරදි වලට මට කෝටමස් කෙරුවත් නැතිවම අපායේ නෙමෙයි මොන වැරද්ද දැම්මත් නෙමෙයි මොකද කියන්න බැරි තරම් වැරද්දක් කරා. නමුත් සරුවචනන්සේ මතක් කරලා මේ තේරමත් හරියි. එක චිත්තක්ෂණයකින් දැකපන්. ඒසුතර මොහ බටල සීරම කලවරයක්. ඊට පස්සේ මනස දන්නවා රාගය ඇති වෙනවා රූපේ ලක්ෂණ කරනවා ලක්ෂණ කරනකොට මම කෙලෙස් උපදිනවා පමා වෙන්න පමා වෙන්න කෙලෙස් වැඩි ඒ නිසා කෙලෙස් එනකොට පුළුවන්තරම් පටන් ගන්න තැන ප්‍රමාදිය නැත කරන පටන් අරගත්තට පස්සේ මුළු ජීවිතේම පුදුමාකාර අභියෝගයක් හැබැයි හැම අභියෝගෙම ටික ටික දිනනවා ටික ටික ටික ටික අපේ මුලට යනවා ඒ යනකොට ඊට පස්සේ යට රාගය තුනයි කියලා තරහක් එන්නේ නැහැ. රූප දැක්කයි කියලා තරහක් එන්නේ නැහැ. සතිය කැඩුනයි කියලා තරහක් එන්නේ නැහැ. ඒක හරහා සිද්ධ වෙන ධර්මතාවය. කවදාකවත් එකම චිත්තක්ෂණයක්වත් මේක ප්‍රතික්ෂේප කරන්නේ අනිවාර්යයෙන්ම සාති කරගෙන තමයි කරන්නේ. එතකොට යෝගාවචරය මේ ධර්ම ප්‍රවාහයට අහුවෙච්ච තල්ලු වෙච්ච කෙනෙක් වඩපත් වෙනවා. මොකද වැඩ කරන්නේ දැන් අර ප්‍රධානම වැඩිකාරයත් එක්ක අවිද්‍යාවත් එක්ක. ඇත්තක වැඩි කරගත්තට පස්සේ තණ්හාවත් මේ අවිද්‍යාව වැඩ කරට ඒකාන්තම තණ්හාවත් එක්ක කරනවා තමයි ආසන්න කාරණා අවිද්‍යාව කියන්නේ ඈත ඉන්නේ කරා විපස්සනා යෝග අවස්ථරය සංසාර දැල්ල කඩන සංසාර චක්‍රය කඩන්නේ අවිද්‍යාව කැඩිලි සමත යෝග අවස්ථරය කරන්නේ තෘෂ්ණාව කැඩිලි දෙකෙන්ම වෙන්නේ එකම දේ ඒ නිසා මේ වැඩේට හැම මොහොතක්ම වටින මොහොතක් අපි ලංකාවේ තේවි කොටන කියන්නේ any time is tea time කියනවා. මොකද තේවි කිනිච්ච තරමට අපිට ලාභයි. යෝගාවචරයක් කියන්නේ any time is mindful time. ඕනම වෙලාවක තමයි සතිය පිටවන්න පුළුවන්. ඒ නිසා අපිට මේ මේ මේ සර්විස් විද්‍යාවට මේ හෝල් එකේ විඳ ගන්න ඕනේ නැහැ. මේක කවයිද තරහ නැහැ. මම මේකට මෙන්න උඩ කමක් නැහැ. මේක හරියට දන්නවනම් ඕනේ කටයුත්තක් කරනකොට එකින් එකට පණින්න හිත ඇදිලා වෙට තමයි. ඒ නිසා ඒක මනෝනේ ඉන්න බෑ. ඒකට ඒක ආරමුණේ ඉන්නකොට එන නීරසකම අපිට පේනවා. අපි මේක ප්‍රතික්ෂේප කිරීම හරහා තමයි නිවන වලක් කරන්නේ. මේ නීරසකම ඒකාකාරීකම නිබ්බිදාව කියන එක විස්තරාගත සුභාසින්චනයක්. ඒක දන්නේ නැතිකම ඒකාවිද්‍යාව. ඒක වෙනුවට මේ වෙන කුණු හරපයක් හරි වෙන කුණු කන්දලයක් දාන රස විඳින එක තව ඒකාවිද්‍යාව. මේ දෙකම එකතු වෙලා මේ කරගෙන යන වැඩේ තනි මනසකින් තනි දැනුමකින් කරන්න බෑ පරණ පුරුදු අත්දැකීම් තරත්තර දිරාශයකින් බුදුබණත් එකතු කරලා සතියත් එකතු කරලා ලෑස්තිලා ගියොත් තවසක හරියන්නේ ඉඳී. හැබැයි ඒක එක සැරේ වෙන්න ඕනේ සංසාරේ. එක සැරේ ඊට පස්සේ බුද්ධලා වෙනස් වෙනවා. ඒ බුද්ධලා ඊට පස්සේ ඒ හැබැයි වෙනසකට ලක් වෙනවා. එතින්ද වෙනකන් ඒ බුද්ධලේකට අඩුම කඩම ස්කස් කරන කෙනෙක් තමයි. ඉතින් වෙන්නේ හැබැයි වෙනසකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සිසු දිනාට සනසි උදා වේවා කියලා